මම එක කාරණාවකට විජේ මහත්තයාට ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ භාවනාවට අදාළ නැති, කමටහඬ අදාළ නැති, කමටහන් සුද්ධ කරනවා අදාළ නැති ප්‍රශ්න තියෙනවනම් ඒක තෝරලා තියෙන නිසා අපිට මූලිකත්වය දෙන්න පුළුවන් කමටහඬ අදාළ දේවල් වලට. ඒක මම හිතනවා ඉස්සරහට අපි අගේ කළ යුතු ගුණාංගයක් කියලා. එහෙම නැත්නම් වෙන්නේ අර භාවනාවට අදාළ ප්‍රශ්න තමයි කල් යනවා. සාමාන්‍ය ප්‍රශ්න ඉදිරියට එනවා. අපි සාමාන්‍ය ප්‍රශ්න පුළුවන් තරම් මන්දෝත්සාහය කරලා කමඨහං සුද්ධ කිරීම වලට සම්බන්ධ එහෙම නැත්නම් තමයි වග වේලා උත්තර අධ්‍යක්ීම් සහිතව ලියනකොට අපි මුල් තැන දෙමු කියලා මම ඉල්ලා හිටිනවා. ඉතින් ඒක මම මේ ඊයේ අන්තිමටම අපි ගත්ත දැනගත්ත කාරණාවක් මම මේ අද සාකච්ඡා මුලටම තියන්නේ. මතක් කිරීම සඳහායි අපි ආරාධනා කරමු විජේ මහත්මයාට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්ස පළවෙනි ලිඛිත ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස මම මේ පළමු වතාවටයි භාවනා රිට්‍රීට් එකකට සහභාගී වුණේ භාවනා කිරීමට ඊටාම ආධුනිකයි ඒ දුන් උපදෙස් පරිදි මම පරියංක භාවනාව කිරීමට පෙර හොඳින් සක්මන් භාවනාවේ යෙදුනා ඉන්පසු පරියංක භාවනාවට වාඩි වී සිත සති නිමිත්තක් වශයෙන් දෙතොල් ළඟ තබා ගත්තා ඒ අතර ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලා සිටියා. මුලදී කිසි දෙයක් සිදුුනේ නැහැ. හිත තමාට වමනා පරිදි කතා කරන අයුරු දුටුවා. පසුව ඊතා හොඳින් සති නිමිත්තේ සිටින විට දෙතොල හොඳින් වැටහි මගේ මුහුණේ මාංශ පේශීන් ඈත් වන්නට පටන් ගත්තා. S2 උඩින් නලල තදවන බව දැනුණා. මේ මට හිත හොඳින් සති නිමිත්තට ගත් හැම අවස්ථාවකම සිදු වුණා. වරක මගේ උකුල මත තිබූ අත් දෙක නැති බවද දැනුණා. ආදුනිකෙක් වන මට මෙය වටහා දෙන බව ඔබ වහන්සේට নমස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. වටහා දෙන බව නෙවෙයි වටහා දෙන ලෙස වෙන්නේ. බව කියලා ලියලා තියෙන ලෙස වෙන්න ඕනේ. මේක ඇත්තටම ප්‍රශ්න පැතිකඩ දෙකක් තියෙනවා. මේක ඕනම කෙනෙකුට සිද්ධ වෙනවා. අපි බලහන්ටියොත් මේ මූණ නිතරම වෙස් මූණ මාරු කරනවා. ඒක අපේ හිතේ ස්වභාවය තමයි මූණේ තියෙන්නේ. නිසා පරිශන කරලා තියෙනවා. ලෝකේ විවිධ භූවිෂමතා ලක්ෂණයත් ඇති මිනිස්සු බයක් ආවම මූණ කොහොමද සතුටක් ආවම මූණ කොහොමද නුරුස්නා ගතියක් ආවම කොහොමද කියලා වගේ ප්ලේට්ස් 18ක් හදලා ගත්තාම ලෝකෙම එක වගේ නිසා ඕනම කෙනෙකුට මොන භාෂාව නොදැනගත්තත් ඒ මනුස්සයා ඉස්සරහට ගිහිල්ලා ඒ මූණ දිහා බලනකොට එයාගේ හිත මොකද්ද මේ කියන්න හදන කියලා එයා දන්නෙත් නෑ නමුත් කියන්න ඕන එක කියවිලා ඉවරයි. ඒ නිසා අපේ හිතේ මස්ල්ස් තියෙන 160 ගානක් ඒව නිතරම තරහ යන්න මූණක් හදන්න මස්පිඩු 168ක් තද වෙන්න ඕනේ. hinaයන මූණක් හදන්න මස්පිඩු 32ක් තද වෙන්නේ. hinaයනක ලාභයි. ලංකාව ඔෆිස් වල ගහලා තියෙනවා. තරහ යන්න මස්පිටු 162ක් තද වෙනවා. ඉතින් මූණ 8 වගේ ඉතින් එන ගාච්ච සොම්පිටින වගේ හැදෙනවා. hina වෙන එකට 32යි යන්නේ. hina වෙන එක ලීස් නමුත් අපිට උනට hina වෙන්න බෑ. ඉතින් ඒ නිසා මූණේ මසල්ස් ඒක නිකන් පුදුම විදිහට වැඩ නමුත් අපි දන්නේ නැහැ. භාවනා කරනකොට හිත ඇතුළට ගියාට පස්සේ සංවේදී භාවය වැඩි වුණාම තේරෙනවා සමහරවිට මේ මූණ වටේට දෙඹරයක් බැඳා වගේ හේම අල්ලනවා. සමහර විටක දත් ගලවන්න ඉන්ජෙක්ෂන් එකක් ගහපුවා වගේ අත ගෑවට දැනෙන්නේ හිරි වැටිච්ච ගතිය. සමහරලාට දිවට ඥාන දත අත ගන්නකොට දැනෙනවා වගේ තද ගතිය වැටෙනවා. සමහර තොල් දෙක මැදට කෙල ටිකක් දාලා කරනකොට වගේ මෙලෙක් ගතිය වැටෙනවා. මේ වගේ මූණ නිතරම මේ වෙනස් වෙමින් තියෙන දන්නේ නැහැ. ඉතින් ඒ නිසා භාවනා කරන එකට තේරෙනවා ආනාපාන කිව්වහම ඉතින් අතම නාසිකාග්‍රේ ගන්නවා ඒක ඒක හැපෙන තැන විතරයි. නමුත් හුස්මෙත් මූණෙත් ඊට පස්සේ කයෙත් පුදුමාකාර වෙනස් වීම වගේක් වෙනවා. ඒක මමද පිටකෙනෙක්ද මම සහ පිට තියෙන දෙකෙන්මද එහෙම නැත්නම් ඒ සම්පූර්ණ පරිබාහිර වෙච්චි අ හේතු අප්‍රත්‍යින්ද වෙලා තියෙන කියලා බැලුවොත් හතරම නෙවෙයි. මට ඕන වුණාට මට ඒකේ වෙලාවට ගන්න බෑ. ඒකට පිට කෙනෙක් කරනවත් නෙවෙයි. දෙකේ එකතුවකුත් නෙවෙයි අප්‍රත්‍යකුත් නෙවෙයි හේතු ප්‍රත්‍යක් තියෙන්නේ. ඉතින් අපි ඒ තරම්ම මේක දන්නේ නැහැ. මොකද අපි අනුන්ගේ මූණ බලනවා. එක එක දේවල් බලනවා මිසක් මේ මූණට අවධානය යොමු කරන්නේ නැහැ. ආනපන කියන්නේ ඕක නෙවෙයි. නමුත් ආනපනෙන් හැමෙන අතුරුඵලයක් තමයි අපේ මූණ නිතරම අපිට වසං අපිට හොරෙන් පණිවිඩ කතා කරන දෙයක්. අපි ඒක දන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු අපි දිහා බලලා මොනවද හිතා ගන්නවද කියන එක ඒක අපිට අයිති දෙයක් නෙමෙයි. ඒකල මේ මනුස්සයා අපිට බනිනවයි කියමු ස්තුති කරනවා ඒත් මේ මනුස්සයා ඇත්ත දැකලා නෙමෙයි මේ කරන්නේ. මොකද මම කරපු එක නෙමෙයි නෙමෙයි. ඉතින් භාවනා කරනකොට මේක පේන එක මානසික රෝග තියෙන කරන්න භයානකයි. ඒගොල්ලන්ට මානසික රෝග වැඩි කරනවා. කායික රෝගත් වැඩි කරනවා. එනිසා යම් කිසි කෙනෙකුට කායික සෞඛ්‍යයක්, මානසික සෞඛ්‍යයක් ඇතුව මේක ඇති හැටි බලා ගන්න එකයි මම කරන්න කියලා බැලුවොත් ආධුනික කියලා දෙයක් නැහැ. ඕනම කෙනෙකුට කර දෙයි. නමුත් කවුරුවක්වත් මේක ලියන්නේ නැහැ. වැදගත් කියලා හිතලා. වැදගත් කියලා හිතන්නේ ඒගොල්ලෝ හිතන්නේ මේ නිවන පෙනෙයි, සංකාරූපික ඥානෙ පෙනෙයි, උද්‍යප්පේ ඥානෙ පෙනෙයි, ධ්‍යාන ලැබෙයි කියලා. මොකද මේ අපේ ආගම මොකද්ද අපිව අන්දලා තියෙන්නේ. මේ අත්පන අපිට පේන දේ කවදාකවත් කියන්නෙත් නෑ වටිනාකමට. මේ කයි මේ යථාභූත ඥාන දර්ශනය කියන්නේ ඇති හැටි දැකීම කියන්නේ කියලා අගයක් දෙන්නෙත් නැහැ. අපි මූණ රූපලාවන්‍ය කරනවා. ලස්සන කරන්න. නිසා සෙන් බුද්ධ ආගමේ කියනවා එක මිනිසෙක් තුළ එන නෑදෑයගේ හැටියට එන අමුත්තගේ හැටියට ලාජ්ජුවේ මෙස්මුණු 18ක් තියෙනවා කිය. යාළුවෙක් කෙනෙකුට hina වෙච්ච එකක් දාගන්න. ණයක් ගෙනියන්න කවුරු හරි එමෙනවනම් තරහ වෙච්ච එකක් දාගන්න. ණය දීපු මිනිසා ගණ්ඩ එනවනම් මූණ අට කරගත් එකක් දාගෙන ඉන්න. ගෑණි ගෙදෙට්ට එනකොට එකක් දාගන්න. දරුවා එනකොට තව එකක් දානවා. 18 සම්නි තමයි. 18 සම්නි වලට මේක මිනිහනේ. දැකලා තියෙන කවදාකවත් ස්ටේජ් එකේ සම්නි දෙකක් තියෙනවා. නෑ. එක අඳින්නේ. එක සංඥා එක වෙනකට. ඉතින් මේක දිහා බලනකොට පේනවා මම දන්නේ නැතුව මේ වේදිකාවේ මොන සංනියද නටන්නේ කියලා. ඉතින් ඒක පොඩ්ඩක් අප්සෙට් වෙනවා රූපලාවන්‍ය දාපුවා. ඇයි මේක තිබුණට ටික කැතයිනේ දැන් සාමාන්‍ය මූණේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක නිසා තියෙන විදිහට පෙන්නවා නම් ළඟ ඉන්න මනුස්සයලාට කියත හැකි මේ මූණ කැතයි කියලා. නමුත් රූපලාවන්‍ය කෙරුවට පස්සේ කියන්නත් මොකද වගේ සොරි කියලා කියනවා. <laughs> ඇයි මේ මනුස්සයා මේ තියෙන දේට කැමති නැහැනේ. ඒ නිසා ආනාපානේ කරන්න ගියාට පස්සේ ආධුනිකයාද බෞද්ධයාද අබෞද්ධයාද ගෑනිද පිළිතුරු ප්‍රශ්න නැහැ. තියෙන දේ බේනවා. නමුත් මේ ලියන්න හිතනවයි කියලා කියන්නේ අවංකවම තමන් ගැන ගවේෂණයක් කරන්න කැමති, ඇති ඇති දැනගන්න කැමති ගතියක්. ඉතින් ඒ එතකොට අපිට අහන්න කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ ලොකු පිනක් ඒක. මේ මම කියන දේ අහලා මේකයි ප්‍රകൃතිය කියන්නේ මේකයි ඇති හැටිය කියන්නේ මේකයි යථාභූත ඥාන දර්ශනය කියන්නේ පුළුවන්තරම් ස්වභාවික වෙන්න ඒකලේ මූණට පුළුවන්තරම් ඒ ඉරියව් පාණ්ඩ දුන්නොත් මූණ සුව වෙනවා තද තද තරහ ගිය වෙලාවේ තරහ වෙන්න දෙන්නේ නැතුව මූණ hina වෙන්න ගිය ගමන් ඇතුලේ පෙන්ටප් වෙනවා ආසාවක් එන්න ගිය වෙලාවේදී ඒක පෙන්වන්න බැරි වුණොත් ඒක ඇතුලේ හිර වෙනවා ඊට පස්සේ සයිකොලොජිකල් වුන්ඩ්ස් එනවා. ඒක ඒක යට ගියාට කවදා හරි කඩාගෙන එළියට එනවා. එතකොට කියනවා බයිපෝලා. ස්කිසොෆ්‍රෙනික්. එකපු ගාව මිනිහට තේරුම් ගන්න බැරි භූත දෝෂෙ එන්න පටන් අර ගන්න. එතන එතන එතන ඒවා සිදු වෙනවා නම් පිට වෙනවා නම් එයාට එකතු වෙන දෙයක් නෑ. අනිතක එරියස් එළියට එන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ සයිකොලොජිකල් වුන්ඩ් සර්ෆේස් වෙනවා. ඒකට තමයි පේනවා භාවනා කරගෙන ඉන්නකොට මේ ඉඳපු ගමන් අඬන්න හිතෙනවා. අඬනව නෙවෙයි හැබැයි අඬන ඉරියව් වෙනවා. ඒකට බේරන්න බැරි හිනාව යනවා. ඒකට බේරන්න බැරි විදිහට ඇස් දෙක ෆ්ලිකර් වෙන්න පටන් ගන්නවා. සමහරවිට මිරිස් කෑවා වගේ කට ඔද්දල් වෙන්න පටන් ගන්නවා. උගුර කහින්න වගේ කිවිසුමට එන්න වගේ තෙමෙන්න පටන් ගන්නවා. ඒක එක එක දැන් 13ගේ ක්‍රියාකාරකම්. ඒක හොඳට බලලා පිට කෙනෙක්ගේ වගේ බලන්න ඉන්න පුළුවන් නම් බොහෝම කොන සුව වෙනවා. ඒක ඒක හීලින් ඉෆෙක්ට් එකක්. තෙරපිටික් ඉෆෙක්ට් එකක්. ඒකට මේ භාවනාවට යන්න ඇරලා අනුන්ගේ දේ වගේ බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මෙතන මේ ලියනකොට එක පැත්තක් මේ ලියන එකකට සැකයක් තියෙනවා. මේක ආධුනිකයට වෙන්න පුළුවන්. මේක ඒක උඟක් ඇඩ්වාන්ස් කෙනෙක් එහෙම නැත්නම් පිස්සෙක් වැඩක්. මම මේ දෙන්නම නෙවෙයි. ඇයි මට එන්නේ? දෙක මේ ආනාපානෙ වගේ දෙයක් බලනකොට මේ වගේ දෙයක් වැටහෙන්න පුළුවන්ද වැටිය යුත්තේ ආනාපානෙ මුලමදාග නේද වැටිය යුත්තේ පටවිය ආපෝ තේජෝ වායෝ නේද? නමුත් මට තේරෙන්නේ මොකද්ද? මේ මූණේ මස් පිඩු ඇදෙනවා. එයා එයා දන්නේ මේ භාෂාව මොකද්ද කියලා. මේ නිසා පුළුවන් තරම් මේ විදිහට හෙලිකරනද කමඨාන් සුද්ධ කරන්න අවස්ථාවක් නොලැබුණත් තමයි අත්දකින්නක වාක්‍යයක් ලියලා තියන්න හැමදාම. එහෙම දෙයක් උණයි කියලා. පස්සේ දවසක තමයි ඒක පුදුමාකාර තමන්ගේ දිනපොත වෙනවා. තමන් ආපු ගමන පෙර මඟ ලකුණු ටික වෙනවා. එතකොට තේරෙනවා ඉවොලූෂන් එක. ඒ කියන්නේ අපේ පරිණාමයෙන් අතර වෙච්ච තැන ඉඳලා පරිණාමය සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ මේ වෙන සිද්ධිය අපිට බුදුහමතුරු දෙන දෙයක් නෙවෙයි. ඒක භාවනා කෙරුවට පස්සේ ස්වභාවික natural unfolding එකක් මේ යන්නේ. ඊට පස්සේ පුදුම මේ රිලැක්සේෂන් එකක් පුදුම රිලීස් එකක් එන්න පටන් ගන්නවා අපි කොච්චර සිනගක් එක්ක ඉන්නකොට මේක කන්ට්‍රෝල් කරන්න හදනවාද කියලා. ඒක අවුරුදු 6 වෙනකන් අපි ළඟ නැහැ. අවුරුදු 6 වෙනකන් පොඩි දරුවෙකුට කන්ට්‍රෝල් කරන්න බෑ. ඊට පස්සේ කන්ට්‍රෝල් කරන්න ගියොම කරන හැමදේම තමගේ සෞඛ්‍යයට අහිතයි, අහිත කරයි. මානසික සෞඛ්‍යයට අහිත කරයි. ඒකයි බුදුසසුන් කියන්නේ කැලීට යන්න කියලා. මොකද කැලීට ගියාට පස්සේ facial expressions වැඩක් නැහැ. ගස්කොළන් වලට තේරෙන්නේ නැහනේ. ඔය සමහරට ගිරවුන්ඩ පොඩ්ඩක් තේරිලා වෙන්නේද කෑ ගහනවා ඇත්තේ. ඒක ඉතින් අපිට තේරෙන්නේ නැහනේ ගිරව මොකද්ද කියන්නේ කියලා. නැත්නම් උණ්ඩ පේනවා ඇති මොනකටයි කියලා. මේක වෙන්නේද කියන ඇත්තේ. ඒක ප්‍රශ්නයක් නෑ උන්ගේ ලැන්ග්වේජ් එක අපිට තේරෙන්නේ නෑ. දැන් මේ සිනගක් එක්ක ඉඳ ගියාම අයි පුදුම අවුලක් තියෙන්නේ. ඉතින් මේකෙදි මේ තරුණ වයස ඒ වගේම මේ ස්ටිව් පිටුස ලිංග ભેදය මේක ගිනි තියෙනවා. වයසට ගියාට පස්සේ ඉතින් කබාය ඉරිලා ඊට කමක් නැහැ කවුරු දකින්නද කවුරු බලන්නද මහා දැන් මහලු වියේ කියලා ඉතින් ඔය ඒත් පශ්චාත්තාප ඇඳවිල් ඇඳිල්ලක් ඒක. ඒක නිකන් මාව කවුරු ගණන් ගන්නෑ. හොටු ටිකක් ඇවිත්ලා තිබුණාට බුලත් කෙල් ටිකක් ගෑවිලා තිබුණාට රැවුලේ ගහලල්ල. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියන තරුණ වයසේ කෙනෙක් භාවනා කරලා මේක දැක්කනම් භද්‍ර යෞවනයේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස් තිබියදී එයාට මේ දැනුමෙන් ගොඩක් කල් වැඩ ගත හැකියි. ඒ නිසා මම අගය කරනවා මොකද්ද කියන්නේ කියන හදිසි වෙන්න එපා. පුළුවන් තරම් මේකට එළියට එන්න දෙන්න බලන්න. ඒකට සමායට ආනාපානය කියන ඒ නාසිකාග්‍රේ වට කරගෙන මූණේ පෙනෙයි. සමායට මූණයි ආනාපානයත් එක්ක මුළු කයෙම පේනවා. එතකොට පේනවා මේ කයේ මම ඊයේ කියන්න ගියා වගේ කයට යම් වෙලාවක තද ගතියක් වැටෙනවා නම් ඒ කියන්නේ කය ස්පර්ශ කරලා තියෙන මොලෙක් ගතියක්. කයට උණුසුමක් වැඩෙනවා නම් ඒ කියන්නේ අපි ස්පර්ශ කරන සීතලක්. කය කම්පලයි කියලා තේරෙනවා නම් ආශ්‍රය කරන නිශ්චල දෙයක්. ඒකර තියෙනවා මේ කය ලෝකයට එක්ක සාපේක්ෂව වැටෙනකොට මේක ඉන්ඩිකේටරක විතරයි. මේක නිකන් සූචකේ විතරයි. ඒ සූචකේ වෙන්නන්නේ ලෝකේ පරිඋපමානසික තමයි. ඒකට අන්තිමට තමන් මේ මම කියන සීමාව කඩලා එහාට යනවා. මට දැන් සීතලක් දැනෙනවා කියලා කියන්නේ වාතයේ උණුසුම් කියන එක තේරෙනවා. මට තද ගතියක් වැටෙනවයි කියලා කියනකොට දන්නවා ලෝකේ මං හැප්පිලා තියෙන මෙලෙක් ගතියක් එක කියලා. ඒකවල තමයි තේනවා ලෝකයා කිය ලෝකේ කියවන්න පුළුවන් ගතියක්. මගේ මේ සූචකය හරහා එහෙම තමයි බුදුජානනාංශයේ සර්වඥතා ඥාණයට ගියේ. බුදුජානනාංශයේ පිටුතිකා වඩිනකොට බඹයක් දුව බලාගෙන උන්වහන්සේට ගව්වක් දුර තියෙන හැම දෙයක්ම පේනවා. හැම දෙයක්ම ඇහෙනවා. හැම දෙයක්ම ගඳ දැනෙනවා. නමුත් උන්වහන්සේ බලන්නේ බම්බයක් දුර මොකද තමගේ ශරීරයට ඇවිල්ලා වදින හැමදේම පණිවිඩයක් කියන්නේ. අපි මේ රත් වෙච්ච ගමන් AC දාන්න හදන්නේ මේ රත් වෙලා තියෙන්නේ බාහිරේ ඇඟ සීතල වෙලා රත් වෙලා කියන එක ඒක දැක ගන්න හදනවා මිසක දුවන ගිහලා AC එක දාපන් ෆෑන් එක දාපන් ඒව නැහැ. ඉතින් එතකොට අපි සබහා ධර්මයත් එක්ක මර්ජ් වෙන්න පටන් ගන්න. ඒ නිසා මේක හොඳ ආධුනික වුණත් ආධුනිකම නෙමෙයි මම දකින්නේ ලියමනේ නැත්තම් sannivedanaya කිරීමේ දක්ෂකම මේක දිගට තියෙන තාක්කල් අනිවාර්යයෙන්ම සතියේ ඉන්නේ අනිවාර්යයෙන් භවනා දිනනවා කියලා කියන්න පුළුවන් අවසරසන්නාත මා ආධුනික යෝගියෙක් මේ ගෘහස්ත භාවනා වැඩසටහනකට සහභාගී වන ප්‍රථම අවස්ථාවයි මින් පෙර දින කිහිපයක වැඩසටහනකින් මූලික හුරුවක් ලබා ඇත්තේ මේ පළමු දින දෙකදී වැඩි යමක් අත්දැකීමට නොහැකිවත් මගේ සිත තුළ කලකිරීමත් පශ්චාත්තාපයත් ඇති නොවුනි. වෙහෙසක් දැනුනි. තුන්වැනි දිනේදී මාලද අධ්‍යක්ෂින් විස්තර කිරීමට සිටුවෙමි. භාවනාවට වාඩි වූ ආරම්භයේ සිටම පහසු වෙන ආශ්වාස ප්‍රාශ්වාස නිරීක්ෂණය කළෙමි. මා ජීවත්ව සිටින බවත් හොඳ සිහියෙන් සිටින බවත් නිින්ද ගොස් නැති බව සිහි කළෙමි. ජීවත්ව සිටින මගේ කය ආශ්වාසය ප්‍රාශ්වාසය පවතින බව සිතන විට පහසුවෙන්ම ඒට සිත යොමු කිරීමට හැකි විය. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය මුල මැද සහ අග ලෙස දුටු වෙමි. මුල නාස්පුඩු මුල වදින සුලං රැල්ලක ස්පර්ශය ලෙසද මැද පපු කුහරයේ මැද ප්‍රදේශයේ ඉහළ පහළ යන වායු පීඩනයක් ලෙසද අග උදරයේ පහළම ප්‍රදේශයේ පිම්බීමක් සහ හැකිලීමක් ලෙසද නිරීක්ෂණය කළෙමි. මූල කර්මස්ථානයේ ලෙස වැඩි වශයෙන්ම නිරීක්ෂණය කළේ උදරයේ පිම්බීම සහ හැකිලීමයි. මෙය එකිනෙකට වෙනස් කාලවලින් සහ පීඩන වලින් දරුණි. වරහන් ඇතුලේ දිග කෙටි පිම්බීම සහ හැකිලිම, තද සැහැල්ලු පිම්බීම සහ හැකිලිම. සැලකිය යුතු වෙලාවක් මෙය නිරීක්ෂණය කිරීමට හැකියවත් වාර ගණන මතක නැත. වරින් වර මෙම මූල කර්මස්ථානය ආනාපානයේ මුලට මැදට සහ අගට වෙනස් විය. ආස්වාස ප්‍රාස්වාස නිරීක්ෂණය කිරීමේදී ඒවා එකිනෙකට වෙනස් බව දැනුනි. වරින් වර බාහිර සිතුවිලි වලට සිත දිව ගියත් අරමුණෙන් සිත එළියට යන බව දැනුනි. මේ බාහිර සිතුවිලි විවිධාකාර විය. බාහිර ශබ්ද නිසා අරමුණෙන් සිත දුරස් විය. එහෙත් පෙර දින දෙකදී මෙන් ඒවාට හිතට ද්වේෂයත් කෝපයත් දැනීම අඩු විය. දරුණත් එය ඇහුණා ඇහුණා යයි මෙනෙහි කර නැවත ආනාපානෙට සිත ගෙනීමට හැකි විය. පරයන්කය නිරීක්ෂණය කළ බාහිර අරමුණු ලෙස ශරීරයේ තන තන සියුම් වේදනා දැනුනි. එය වේදනා වේදනාව යනුවෙන් මෙනෙහි කළෙමි. නැවත සිත ආනාපානෙට පහසුවෙන් ගත හැකි විය. භාවනා කාලයේ මැදදී වගේ ශරීරයේ තද බර ගතිය නැතිවිය. ශරීරයේ තැන තැන පොළොවට සහ ආසනයට ස්පර්ශ වී තිබූ තැන්වල දැනුණ රළු දැනීම හැර ශරීරයක් පවතියයි තිබූ දැනීම අඩුවිය. ආශ්වාස ප්‍රාශ්වාසයේ පමණක් පවතින බව දැනුනි. භාවනා කාලයේ පුරාම මා පරයන්කේ සිටින සිහිය පැවතිනි. භාවනාව නිම වීමෙන් පසු ශරීරයට සැහැල්ලුවක් දැනුනි. සිතටද සැහැල්ලුවක් වෙන හැඟීමක් දැනුණත් ඒ විස්තර කිරීමට නොදැනෙමි. මා යන මාර්ගයේ වැරදි නිවැරදි කරුණු පහදා දී භාවනාව ඉදිරියටගෙන යාමට අනුශාසනා කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. සක්මන් භාවන ගැන කොටසක් තියෙනවා මේක. මේක ඉවර කරමු. මම මේ උපදෙස් දෙන්න හදනව නෙවෙයි. අපි මේ ගත්ත මදුපිණ්ඩික සූත්‍රයේ බුදුජානනාංශ අපිට දීලා තියෙන කාරණාවත් මදුපිණ්ඩික සූත්‍රයේ බණහමින් භාවනා කරන යෝගාවචරික මේ අත්දැකීමත් දෙක සංඥා මාත්‍රකාවෙන් විස්තර කරන්න ගත්තොත් බුදුජානනාංශයේ අර බමුණට කිව්වේ හිතේ මතක හඳන හිතට නැවත මතක් කරන ලකුණු දෙන ගතිය අඩු වෙච්ච තරමට දුක අඩුයි. බාහිර දේවල් මතක තියාගත්ත තරමට දුක වැඩි. බාහිර දේවල් මතක තියාගන්න නංවනම් දෙන තරමට දුක වැඩි. මේ සංඥා නානුසෙන්ටි කියන එකයි බුදුන්සේ පාවිච්චි කරන්නේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නම සංඥාවමයි තමන් භාවනා කරන අරමුණේ සංඥාව පුළුවන් තරම් ගැනීම තමන් භාවනා කරන මූල කර්මස්ථානයේ අලගිය මුලගිය ව්‍යංජන අනව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්න බලන්න බලන්න බාහිරේ සංඥා ගන්න ගතිය අඩු වෙනවා. එතරම් මේකේ තියෙන රහස. සංඥාව පාවිච්චි කරනවා තමන් පණව ගන්නවා. ග්‍රාම සංඥාව තියාගන්නත් එපා. අරඤ්‍ය සංඥාව තියාගන්නත් එපා. කාය සංඥාව තියාගන්න තිබා මේ ආනාපානය කියලා එකක් අරගන්න. අරගෙන ඒකේ පුළුවන් තරම් සංඥා පිටවනවා. ඒකට කියනවා සතිය ඇති කිරීම සඳහා ආසන්න කාරණා වෙන්නේ තිර සංඥා බදට්ටාන. ඔබ බලන අරමුණේ පුලමැදාක බලපං. ආශ්‍රස් ප්‍රසස් සංසන්දනේ බලපං. පිම්බි මහැකිලිම සංසන්දනේ බලපං. උණුසුම සිසිලස කම්පන චංචල කොහොම හඳුනාගෙන ඉන්න තරමට මේක හිත නිමග්න වෙච්ච තරමට හිත gedara නෑ හිත අරන්නේ නෑ. හිත අතීතේ නෑ. හිත අනාගතේ නෑ. හිත අරයා ගැන නෑ. අතන නෑ නෑ. නමුත් යෝගාවචරයට ඒක තේරෙන්නේ නැහැ. යෝගාවචරයාගේ කියන භාෂෙන් එයා මූල කර්මස්ථානයේ ළඟ ළඟ විස්තර කරන්න උත්සාහ කරනවා නම් ඒක හොඳම ලකුණක් සතිය පිහිටව බවට. ඒ විතරක් නෙවෙයි. එයා ඒක අගය කරන එක තමයි ලියලා පෙන්නන්නේ. ඒක නිසා සති සංඥාවම පාවිච්චි කරනවා සංඥාව මරන්න. බාහිරේ තියෙන විවිධාකාර අතන මෙතන ඊයේ හෙට අතන මෙතන තියෙන සංඥා සියල්ලම ගන්න මධ්‍යස්ත ප්‍රත්‍යක්ෂණය කළ හැකි එක අරමුණක් අරගෙන ඒක නිවන වාගේ සලකලා පුළුවන් තරම් සංඥා උකහා ගත්තොත් සංඥා ගන්න ක්‍රම දෙකක් තියෙනවා සටහන් සහ ආකාරය භාවනා කරන අරමුණේ සටහන මේකයි ඒකේ ආකාර මේකයි කියලා හොඳට බලන්න හිටියොත් ඒ සටහන් වෙනස් වෙනවා ආකාර වෙනස් වෙනවා. ඒ නිසා අපිට රචනක ලියන්න පුළුවන්. පටන් ගන්නකොට පිම්බි මෙහෙමයි. ටික වෙලා කරනකොට මෙහෙමයි. පටන් ගන්නට හැකිලි මෙහෙමයි. ටික වෙලා කරන එක සටහන් වෙනස් වෙන්නේ මෙහෙමයි. ආකාර වෙනස් වෙන්නේ මෙහෙමයි. සමහරට පිම්බි මෑගෙනදලා ආනාපානට යනවා. එතකොට වෙනස් වෙන්නේ මෙහෙමයි කියලා. Taman ඉදිරිපත් වෙච්ච අරමුණේ හොඳටම සටහන් දන්නවා කියලා කියන්නේ. හොඳටම ආකාර දන්නවයි කියලා කියන්නේ. හොඳටම සංඥා ගන්නවයි කියලා කියන්නේ අපි මුළු ලෝකෙටම අන්දයි බීරි ගඳ සුවඳ දැනෙන්නේ රස දැනෙන්නේ පහසක් නැහැ. ඉතින් ඒ ගන්න පුංචි අරමුණේ ඊටාම සමීපව ගත කරන වෙලාවේ විස්තර ටික කියන්න පුළුවන් නම් ටිකක් කල් යනකොට තේරෙයි. Taman ගත්ත අරමුණේ විස්තර කියන ඒ චිත්තක්ෂණය කිසිම කෙලෙසයක් නැහැ. අතීතේ තිබුණත් නේ කෙලස් තියෙන්නේ. අනාගතේ තිබුණත් කෙලස් තියෙන්නේ. අතර මෙතර තිබුණත් නේ. දැන් මේක නිසා බුදුසසුනාංශයේ ඔය ඉන්ද්‍රිය භාවනා වගේ නැත්තම් සබ්බ මේ සබ්බාසව වගේ සූත්‍රවල කියනවා චක්කුණා රූපන් දිස්වා න නිමිත්තක් ගායී හෝති නානු ව්‍යංජනක් ගායී හෝති යත්වාදි කරන මේතං අසංගතං විහරන්තං uppajjati papaka akusala dhamma තත් සංග්‍රහය ආපජ්ජති චක්කුන්ද්‍රිය සංග්‍රහං ආපජ්ජති කියලා. ඒක මෙහෙම මේකට සම්බන්ධ කරත හැකි. දැන් මම ආනාපානේ කරගෙන ඉන්නවා. දැන් මම දන්නවා මගේ ආනාපානේ සංඥාව වැඩි වෙන්න වැඩි වෙන්න අතන මෙතන සංඥාව නැහැ. දුක් කරදර නැහැ. පීඩන තියෙනවනම් තියෙන ආනාපාන සම්බන්ධ විතරයි. ඒක ඉතින් දන්න ප්‍රමාණය. දැන් මෙහෙම ඉඳද්දි සද්දයක් ආවයි කියලා හිතන්න. නම් ආනාපාන භාවනා කරන සද්දයක් ආවා. එතකොට දැන් මේ සෝතේන සෝතේන සද්දන් සුත්වා. ඒ එන සද්දේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න එපා. බැලුවොත් උපදින්න ඉඩ තියෙන නෝපන් අකුසල රාශියක් ඉන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඔබ ඒක දැනගෙන සද්දයක් ආව ඒ තීදි ආනපානේ බලනවා නම් අරකේ නොබැලීම මේකේ බැලීමට සමාන වෙනවනේ. අතනට හිත නොයෙදීම මේකට යොදන ප්‍රමාණය සමාන වීමෙන් නෝපන් අකුසල් නොයිපද වීම සඳහා ඒ පේන කඩාගෙන එන දේවල් වල ව්‍යංජන අනුව්‍යංජන බලන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න එපා. අලගිය මුලගිය බලන්න එපා. ඒ වෙනුවට තමයි ගත්ත අරමුණ පිහිට කරගන්න. ඒක වාංගු කරගන්න. ඒක බෙන්ච්මාර්ක් එකක් කරගන්න. එතකොට අරමුණේ විස්තර දකින්න දකින්න රූප ආවට ඒකේ අලගිය මුලගිය විස්තර බලන්න. ශබ්ද ඇහුණට අලගිය මුලගිය බලන්න. හිතවිලි ආවට අන්තර්ගතය බලන්නේ. හිතට ආවේගයක් ආවට අන්තර්ගතය බලන තමයි පුළුවන් තරම් බලනවා ලදලද වෙලාවේ මූල කර්මස්ථානේ හිත දාන්න. දානකොට මූල කර්මස්ථානේ විස්තර කිරීම වැඩි වෙනවා කියන්නේ ඒකාන්තම යෝගාචර දියුණු වෙනවා. ඒ විතරක් නෙවෙයි මූල කර්මස්ථානේ විස්තර වැඩි වෙන්න වැඩි වෙන්න මූල කර්මස්ථානය තුල සිදුවෙන විපරිණාමය සිදුවෙන අනිත්‍ය පේන්න පටන් ගන්නවා. එකම අරමුණක් දිහා බලනකොට විස්තර හොඳට බලන කෙනාට පේනවා මේ ආනාපානෙ හොඳට පෙනිච්ච එක නොපෙනී යනවා. මු르දු වෙනවා. මධ්‍යස්ත වෙනවා, සියුම් වෙනවා. දැන් යෝගාවචර මේ ආනාපානෙ දිගටම තියෙන්න ඕනේ වෙනස් වෙන්න එපා කියන මේ නිත්‍ය සංඥාවෙන් බැලුවොත් භවනා දියුණු වෙනකොට එයා හිතන වැරදිලා අයියා. ඒ නිසා පොයින්ට්ස් දෙක තුනක් තියෙනවා සංඥාව පැත්තෙන් බලනකොට. සංඥාව පිහිට විය යුතු, මෙනෙහි කළ යුතු, ව්‍යංජන අනුව්‍යංජන බැලිය යුතු අරමුණ අපි බුදුහාමුදුරුත් එක්ක එකඟ වෙලා තීන්දුව කරගන්න. අවිදිනකොට වම දකුණ බලමු. ඉඳගෙන ඉන්නකොට ආනාපානෙ බලමු නැත්නම් ඉරියව්ව බලමු. දැන් ඒක විස්තර බැලීම හරහා හිත එහි යදවීම හරහා අතීතනාගත අරමුණු වල අරමුණු නොබලන්න අපි තීන්දුවක් කරගන්නවා. අතර මෙතන තියෙන දේවල් ගැන තොරතුරු එනවා නොබලනවා වෙන කට්ටිය ගැන හිතට එනවා නොබලනවා මේක බලනවා බලනකොට මේකේ බැලීම හරහා කාලානුරූප ඇති වෙන වෙනස්කම දැකෙන අතර අර කඩාගෙන එන්න හදන හිතවිලි වේදනා සද්ද නොබැලිය යුත්තක් නානු ව්‍යංජනක් ගායෝති න නිමිත්තක් ගායෝති බැලුවොත් කෙලස් දැන් මෙතන නික්ලේශී තන තියෙනවා. මෙයාට යෝගාවචරයයි කියනවා. යෝගාවචරකම දන්නේ නැත්නම් අපි ස්වභාවයෙන් කරන්නේ අර එන හිතවිලි වේදනා සද්දවල තියෙන අන්තර්ගතය බලබල ආනපාන කරන්න බෑ කියලා චෝදනා කරන ගම නැගිට ආයවිල බලනකොට ආනපානේ නැහැ කියනවා. ඒ මොකද මේ ආනාපාන වෙනස් වෙච්ච දිගට නෙමෙයි බලලා තියෙන්නේ. ඉතින් මේ ටික මම දැක්කේ නම මහසි සිස්ටම් එකේ විතර කිසිම භාවනා ක්‍රමයක කිසිම ගුරුවරයෙක් ගාව ওই ටික කියලා දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක සමහරලාට චෝදනා කරන්න ඉතින් ඒක සම විපස්සනා පැත්තේ විතරයි යන්නේ. මොකද අමතේට අයිති වෙන්නේ නැහැ. සමතේ ඕන කරන්නේ වැඩේ දිගට ගෙනියන්න ඉවසන එකට. සමාධියකටපත් කරන්න ඒ නිසා අරමුණ දිහා බලන ඉන්න තාක් කල්බු ඉබුරුම ක්‍රමේ බොහොම සරල උපමානයක් තියෙන්නේ. යම් තාක් හිත මූල කර්මත්තන ඇසුරු කරන දේ තාක් භාවනා දියුනේ. අනික්කව එන එක ගණන් නොගෙන සිටීමෙන් නැත්නම් දැක්කට නොදැක්ක වගේ සිටීමෙන් ඇහුණට නැහැ වගේ සිටීමෙන් දැනුණට නොදැනුණා වගේ සිටීමෙන් යමක් කරන්න හිතුණට කොරවිච්ච මිනිස්සුගේ ඉඳීමෙන් අරමුණ මූල කර්මත්තානේ අරසකර. ඒ විස්තරේ ලියමනේ අපි කරපු නම්බු භාවනාවට නම්බු කරනවා. ඉතින් කරන්නේ නැති එකක් දෙක කෙරුවට ලියන්න දන්නේ නැත්නම් ඒත් එකක්. ඉතින් පණිස්වාමීන් වහන්සේ කියනවා කරන්නේ නැති එකට හේතුව ඒක ජම්මාන්තර ගතිය සමහරකට මේ විපස්සනා කියන එක අහුවෙන්නෙම නැහැ. ඒගොල්ලෝ වෙන මොකද්ද භාවනා කියලා හිතන්නේ. අහුවෙන මනුස්සර කියන්න බැරි නම් ඒක තන්නේ කර ගුරුවරගේ වැරද්දක් කියලා. ගුරුවරයාට ක්‍රමසාවිදි කියලා දෙන්න ඕනේ. කමඨාන් සුද්ධ කරන්නේ මෙහෙමයි. ලියන්නේ මෙහෙමයි කියලා ලියපු ගම ඒගෝ ඒ කරන එකනට බුදුම සතුටක් ඇති වෙනවා. අනේ දැන් මම දන්නවා කමඨාන් සුද්ධ කරන්න කොහොමද කියලා. මම දන්නවා ඊගාදාසේ භාවනා කරන්න ගියාම මම මොකද්ද කරන්න ඕනේ කියලා. මෙතෙක්ල් වැඩි කණාබල්ලන් ගහ ගහ ගියේ එක. දැන් ලෑස්තිලා ගියාම මොන කරදර වටේ තිබුණත් Tamange මූල කර්මස්ථානයේ සාරණ යන තාක්කල් ඒ කිසිම කරදරයකට බලපාන්න බෑ. ඒ නිසා බුදුරජාණන්සේගේ මූලික දේශනාවක් තියෙනවා සියලුම අකුසල් වලට වැඩිය සතිය බලවත්. ලෝකේ තියෙන සියලුම අකුසල් වලට වැඩිය සතිය බලවත්. ඒ නිසා අපි අකුසල් වලට පොර දාන්න එපා. අකුසල් වලට ආහාර දෙන්න එපා. ඒ වගේ නිමිති අනුව්‍යංජන ගන්න එපා. ඒව තිබුණට ලියන්න එපා. කතා කරන්න එපා දවසේ පුරා. කතා කරපු ගමන් අවස්ථාව ආසි ගන්න. පුළුවන් තරම් අරමුණ විස්තර කරන්න. එතකොට අපිත් එක්ක කතා කරන්න එන්නේ නැහැ කවුරක්වත්. ඒ වල්පල් කිව්වට අහන්නේ නැහැ නේ අපි. ඒසර සම්පප්පලාප කට්ටිය නිකම්ම ඉතින් කියනවා බාප්පට වෙලා යනවා බාප්පා යන්න මට පොඩි වැඩක් තියෙනවා. එච්චරයි. මේක නෑ බාප්පට දෙයිදලා බාප්පා ගෙදර තියාගෙන අනනවා. කවදාවත් කමටහන් සුද්ධ වෙන්නේ නෑ. කවටාවත් ඒ මනුස්සයා භාවනා නොකරින් ජීමෙන් ලැබෙන සැපයක්වත් භාවනාවෙන් ලබන්න බෑ. ඒ නිසා මේ මහසී ක්‍රමයේදී කරන්නේම රෙසිඩෙන්ෂල් රිට්‍රීට් කෙරුවට පස්සේ දවස් 7 යනකොට තේරෙනවා. Tamanට මේකේ ගැලවු මාර්ගය අහුණාද? ඉතින් මේ සැරේ එනකොට වන්දි ශාසී ලස්සන වචනයක් කිව්වා. මම ආවේ දවස් 10කින්. ඒ බණේදි කිව්වා මේ මට පොත් කියනකොට හම්බුණා මේ මිනිස්සුන්ගේ ලේ જાති හතරක් තියෙනවා. A B A B සහ O කියලා. ඉතින් මේ A B A B කියන තුන් දෙනාටම O බ්ලඩ් දෙන්න පුළුවන්. ඔය එක ওই එකනට දෙන්න පුළුවන් ඕ බ්ලඩ් විතරයි. AB සහ AB කියන දෙක දෙන්න බෑ. ඒ නිසා විපස්සනාව කියන්නේ බ්ලඩ් ගෲප් O කියලා කිව්වා. ඒක ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. හැබැයි විපස්සනා එක්නාගේ ලේ නැති උනාට පස්සේ ඒ එක්නාගේ නාට මෙයාට දාලා හරියන්නේ නැහැ. B එක්නා එක දාලා හරියන්නේ නැහැ. AB එක දාලා හරියන්නේ තවත් විපස්සනා එක්නෙක්ගෙම දෙන්න ඕනේ කිව්වා. ඒ නිසා විපස්සනා අල්ලගත්ත මිනිහෙක් වෙන ක්‍රම හොයන්න යන්නේ නැහැ කිව්වා. වෙන ගුරුවරු පිටපත යන්නේ නැහැ කිව්වා. වෙන ආගම් පස්සේ යන්නේ නැහැ. මොකද කිසි දෙයක රසයක් නැහැ ඊට පස්සේ. හැම දෙයකම තියෙන්නේ මේ escapism එකක් විතරයි. මේකේ තියෙන කෙලිම අරමුණ ගත්තා. අරමුණේ විස්තර දැනෙන්න දැනෙන්න අරසාව හම්බ වෙනවා. අරමුණේ වෙනස් වෙන හැටි සංඥාවට සාපේක්ෂව පේන. ඒ නිසා සංඥාව විසි කරලා බෑ. අරමුණේ සංඥාව පිහිටවන්න පිහිටවන්න පිහිටවන්න අරමුණෙන් පිට සංඥා ඔක්කොම වඳ වෙලා ලොඳ වෙලා ගබ්ස වෙලා පිට වෙලා යනවා. ඉතින් ඒක දන්නවනම් එක පැයක් ඇති පරියන්කේ එක පැයක් ඇති මේ පරිශ්‍රණය කරලා මේක ඩිස්ක්‍රූ කරන්න හරි ප්‍රූ කරන්න හරි. ඉතින් ඒක වෙලා නැහැ කියලා චෝදනා කරන්න එපා මම මේ ඩිස්කොලිෆයිඩ් වෙනවා මම අබහුවී කෙනෙක් වෙනවයි කියලා. මේ කාරණාව දන්නේ නැතුව භාවනා කරලා වැඩක් නැහැ කියන්නේ මම මේ කියන්නේ. මේ මේ අපි භාවනා කරනකොට බැලිය යුත්තේ මොකටද කියලා දන්නේ නැත්නම් බලලා කමඨාන් සුද්ධ කරනකොට ලියන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැත්නම් ඒ සෝරි කියලා තමයි කියන්නේ. මම මාස 18ක් කෑවා. පන්දිස්වාංශිකාව පළවෙනි මාස 18 හැමදම බැන්නමට. මුත් භාවනා අරින්නේ මම හැමදාම පැයකමාර දෙක දිගටම භාවනා සයිඩ් දාන්නවා. හැබැයි කියන්නේ ග්‍රීක බතාව දෙයක් මොනවාක්වත් කියන්න දන්නේ නැහැ. ඒ නිසා මම දන්නවා හොඳට මොකේ තියෙන වෙහෙස. දන්නවා ඕක කොච්චර අමාරුද කියලා. ඉතින් ඒක භාවනාවෙන් හදන්න බෑ. ඒක මේ තන්නේ වේදන ප්‍රශ්නක් තියෙන්නේ. ඒ නිසා මේ ලියලා තියෙන එක මම උත්සාහ කරේ මේ මේ මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වෙලා විදිහට සංඥා läග නොගන්නා ස්වරූපෙට කටයුතු කරන්න නම් තමන් දන්න අරමුණක සංඥාව ලඟවන්න. සංඥාව හොඳටම පිහිටවන්න. එතකොට ඒකේ සංඥාව තියෙන නිසා කිසිම සංඥාවට ඒ වෙලාව එන්න බෑ. නිසා සංඥාව මගින් සංඥාව අයින් කරන්න ඕනේ. කට්ටක් කනිච්චාම කට්ටකින් කට්ට අරන් දානවා. ඒ වසුබන්දු පාදයන් කියනවා කනට වතුර ටිකක් ගියොත් එළියට එන්නේ නැත්නම් වතුර බින්දුවක් දාන්න කියලා. එතකොට එළියට යනවා. පිච්චිච්ච තුවාලයක් තියෙනවා නම් තෙල් පිච්චිච්ච තෙල් ටිකක් දාන්න සනීප වෙනවා. කට්ටක් අයින් කරලා කට්ටක් ගන්න ඕනේ. ඒ නිසා මේ සංඥාවකින් විස්තර කරලා බැලුවොත් ජනමාධ්‍ය වල තියෙන සංඥාවත් බුදුරජාණන්සේ මේ සංඥාව පාවිච්චි කරන හැටි බලනකොට කොච්චර ප්‍රායෝගිකද කොච්චර ප්‍රයෝගීතාවයක් තියෙනවද කියලා ඒ නිසා අරමුණේ ව්‍යංජන අනුව්‍යංජන පුළුවන් තරම් ගන්න පිටින් එන කිසිම දෙයක ව්‍යංජන අනුව්‍යංජන කොච්චර කියා පාන්න ආවත් මොකක්වත් දාන්න එපා කමටම වාතා දාපු ගමන් ඒක ගොසිප් එකක් වෙනවා වල්පල් වෙනවා ගැමි කතා වෙනවා මේක ටෙක්නිකල් ඉතින් ඒ ටික තමයි මට කියන්න දෙන්නේ මේක උපදේශයක් නෙවෙයි මම මේ මේ සූත්‍රයට සාපේක්ෂව මට තේරෙන විදිහට විග්‍රහයක් කෙරුවේ සංඥාව හරහා. ඒ ප්‍රශ්නෙම ඊළඟ කොටස තියෙනවා සක්මන් භාවනාව පිළිබඳව. සක්මනේදී මා ඇවිදිනවා යන සීය පැවතිනි. සිත වෙන අරමුණු ශබ්ද ඔස්සේ නිතරම පිට ගියේය. විනාඩි 20 30ක කාලයකදී මහා කම්මැලිකමක් දැනේ. එම නිසා සක්මනක බොහෝ වෙලා රැඳී සිටීමට නොහැකි විය. මේ කියන්නේ මේ කම්මැලිකම ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ අපිට එන සංඥා ප්‍රමාණය අඩුයි. එතකොට මේ මේ රත්යදු ගහන තියෙන හිත නැත්තම් නන්නතර වෙන හිත අඩු වෙලා තියෙනවා. ඒ භාවනාවේ ප්‍රයෝජනය. ඒතර තමයි දන්නවනම් දැන් මේ විරාගයයි මේ කම්මැලිකම් මාර්ගෙන් එන්නේ. නීරසකම් මාර්ගෙන් එන්නේ. ඒකාකාරීක මාර්ගෙන් එන්නේ. දැන් මේ ඒකාකාරී නීරසයි කියලා මොනව කරත් කෙලෙස්. එනිසා මේ නීරසකම ඒකාකාරීකම දිගට පැවැත්වුවොත් කෙලෙස් නැහැ. ඉතින් බබා දිනවා බාර ගන්නවා බාර ගන්න නැත්නම් කෝණු කුඩේට දාන එකයි තියෙන්නේ. බුදුජානනාංශික වැඩේ හරි දැන්. නැසෙ බෙල්ලා තියෙනවා විරාගය ඇති කරන හැටි. ඉතින් දැන් කබලෙන් ලිබට වැටෙන්න ඕන නම් වැඩින්න. සක්ම කරන්න තු කියලා වෙන මොනවා කරත් මේට වැඩි කෙලස්. ඒ නිසා මේ මතුවලා තියෙන නීරසකම ඒකාකාරීකම භාවනා ප්‍රතිඵලයක්. මේ කියන්නේ කෙලස් නැති ගතියක්. මේක ද්වේෂපදනමින් ඉන්නේ නැතුව මේක ඥාන පදනමට ගිය ගමන් නිවනට කිට්ටුයි. දැන් තියෙන ද්වේෂ පදනමයි. ඒක දන්නවනම් දැන් මම ඉන්නේ ද්වේෂ පදනමේ කියලා. දවසක මේක ඥාන පදනමට ගිය ගමන් මේ විවේකය පැමිණෙන්නේ මේ හුදේකලාව පැමිණෙන්නේ නීරසකම මාර්ගෙන් කියලා තේරුම් ගන්න. හුදේකලාව නීරසකම හුදේකලාව සහ මේ විවේකයේ පැමිණෙන්නේ ඒකාකාරීකම හරහා. ඒකාකාරීකම කඩලා විවේකී ගන්න බෑ. ඒකාකාරීකම කඩලා හුදේකලාව ගන්න බෑ. දැන් මේ හුදේකලාව එනකොට ඉඟිමිඟ පානනම් අඟරත්න කර පානනම් කඩන්න යන්න හදනවනම් කැමැති විදිහට බෙදාන කණ එකයි තියෙන්නේ. ධර්මයේ පෙන්නලා තියෙනවා. නමුත් Taman ඒක බාර ගන්න කැමති නැත්තම් දුන්න දේ ඉතින් මොනව කරන්නේ? ඉතින් ඒ කියනවා දුව දෙන්නම් කියපු හන්දා අපි දුව දුන්නා. දෑවැද්දත් තිල්ලු හන්දා ඒකත් දුන්නා. දුවයි දැවිදි සේරම දුන්නා බෑනා ඒවා අපහු දුන්නා ඉතින් අපි මක්කරන්ද වරෙන්දුවේ ගෙදර යන්න කියලා නරි බෑනාකේ හින්දුවක් තියෙනවා දුන්නා ඉල්ලුවට දුන්න භාවනා කරා ඉතින් ගන්න බැහැ එයි මේ කම්මැලි නීරසයි ඒකාකාරී ඉතින් ඒ නිසා මොකද්ද කරන්න තියෙන්නේ ආයෙ කක්ක ටිකක් කරලා කකානලා දාගන්න ගමන් කට්ටිය ගාන එක තමයි කරන්න තියෙන්නේ. සහ කවදද අපි මේ ඒකාකාරීකම නීරසකම තමයි හුදේකලාවේ ඒ විවේකයේ ලකුණක් බව තේරුම් ගන්න. දැන් මේ ඒකාකාරීකම නීරසකම සහ කම්මැලි ගතිය ඥානපදණයෙන් බලන්නේ. ද්වේෂපදණයෙන් නැතුව. එතකොට එතන බුදුහාමුදුරුවෝ ඉන්නවා. ද්වේෂපදණයෙන් බලපුවම අපි නෑ දෑවි ටික ඉන්නවා. අපේ කස්තිය කස්ටි වට කරගෙන ඉන්න අයියෝ ඔයාලා පොඩ්ඩක් මම ඔයාලට සින්දුවක් කියන්නම් ඔයාලට නටවන්න ඔයාලට රිප්පයක් කරන ගහන යන්නම් අපි පිච්චරයක් බලමු අපි ටීට්‍රාම එකක් බලමු අපි ඕන දෙයකට කට්ටිය ඉන්නවා කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ නොදන්න කෙනෙකුට මේ වැඩේ කරන්න බෑ නොදන්න කෙනෙකුට අපිට ෆිට වෙන්නේ අපිට අපි යන්නේ ඊට පස්සේ දන්න කෙනෙක් කරා ඒ දන්න යකා හොඳයි නොදන්නයක් අඩ වැඩිය කියලා අපි නිවන කියන්නේ එහෙම නැත්නම් මේ නිවන තියෙන රහස තමයි fear of unknown. නොදන්න යකාට තියෙන බය. ඒ නිසා අපිට නිවන් දකින්න බෑ. අපි නොදන්න යකායේ පැත්තට යන්නේ කිව්වොත් දන්න යකාට වැඩිය නිවන එච්චර දුර නැහැ. ඒතර අපි හැමදම අලුත් වෙනවා. අපි හැමදම සෙල්ලක් කරමු මොනම පරණ නීති පද්ධති මොකක්වත් අගේ කරන්නේ නැහැ. අපි මොකද්ද පොඩි හැමෝටම සින්දු මුරකාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම අපේවා. කිෂෝරකාව නේ මොරකාවල් තියෙන දන්න ලෝකේ. වැටකොටු බැමි නැති අපේම අපේම අපේලවා. ඒ තමයි ආර්ය ලෝකේ. අපි ආයෙ මොරකාවල් වලට වැටකොටු වලට එන්න ඕනේ නම් කම්මැලිකම වෙනුවට වරේ මචං මහමුදේ නාන්ද එහෙම නැත්නම් යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා වන්දනාවක් කරනවා ඕන දෙයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඉල්ලපු නිසා දුන්නා එපා නම් ඔක දෙන්න දීලා ආය ගාගන්න ඉල්ලපු දෙය තිකේ ගියොත් අනාගාමි මේක දිගට අනාගාමි මේ දිහා බලනකොට hina කාලා ජීවත් වෙන්න පුළුවන් අපි එක දවසක් කරන විකාර ටික බලනකොට මෙච්චර ලස්සන මේ ආරක්ෂක භූමිය තියේදී ඒකට කම්මැලි කියලා ඒක පහළුයි කියලා ගිහිල්ලා වැටෙනවා කබලෙන් ලිපට. මේ හොඳ ලස්සනම කෑල්ලේකේ ඒක තියෙනවා හරි ගැඹුරක්. දෙවන්නේ කෝකට සම්බන්ධ නැහැ. මම්ම ගන්න තීන්දුවක් තියෙන්නේ මට මේ දෙකම ගන්න පුළුවන්. ඒකයි මනුස්ස අයිතිවාසිකම කියන්නේ. මේ කක්ක කොටට යන්නත් මට අයිතිවාසිකමක් තියෙනවා. මට විල් ෆ්‍රී විල් එක තියෙනවා. නිකන් ඉන්නත් පුළුවන්. බුදුන් ඇහිච්ච දවසේ, සද්ධර්මයේ ඇහිච්ච දවසේ, සම්‍යක් දෘෂ්ටි ආපු දවසේ, යෝනිසමස්කාරය ආපු දවසේ අර විවේක තැනට, නීරස තැනට, ඒකාකාරී තැනට, කම්මැලි තැනට වැඳ වැඳ යනවා. මොකද මොකක්ද නැහැ. ඒක ප්‍රතිපදාවේ දිනුවා කෙලස් නැහැ. ඒකට යන්නේත් මමයි. කවුරක්ක සම්බන්ධ නැහැ. මේකට යන්නේත් මමයි. ඒ නිසා සාමාන්‍ය මිනිහට යෝගාවචරය දැනට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. ඉතින් මේ වැඩමුළු වලින් පෙන්නනදී নিকමට හරි සෙල්ලම් කරලා හරි විවේක තැනට යන්න හදන්න. ඒකාකාරීත්වයට, කම්මැලිකමට, නීරසකමට මේක හුදකලාව කියලා වචනේ තේරුම් අරගන්න. බුදුන්සේ දෙන වචන ප්‍රමෝදය කියලා. මේකට ප්‍රමෝදය කියන්නේ කියලා. මොකද මේක එළියට ගිය ගමන් කෙලස් ප්‍රමෝදයට යන්න කියලා. ඉතින් අපි යනවා ප්‍රමෝදයට අපි යන ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්ස මා භාවනාවට ආධුනිකයෙක් වෙමි. භාවනා කිරීමේදී සිත නාස්කුහර අතර තබා ආස්වාසයත් ප්‍රාස්වාසයත් නිරීක්ෂණය කළෙමි. ආස්වාසය සිසිලු අතර ප්‍රාස්වාසය උණුසුම් විය. හුස්ම දෙස අවධානයෙන් බලා සිටියේය. ආස්වාසයත් ප්‍රාස්වාසයත් ප්‍රමාණය බොහෝ විට එක සමාන විය. මම ආස්වාසෙත් ප්‍රාස්වාසෙත් අවබෝධ මට ආස්වාසෙත් ප්‍රාස්වාසෙත් අවබෝධයේ පහළ වූයේ ආස්වාස සහ ප්‍රාස්වාස ක්‍රියාව වන අතර වාරයේය මට ආස්වාසෙත් ප්‍රාස්වාසෙත් නිරීක්ෂණය කිරීමට හැකි වූයේ උපරිම වාර 5ත් 8ත් අතර පමණි ඉන්පසු සිත වෙනස් සිතුවිලි හා නිදිමත අතර විය ආයාසෙන් මා නැවත නැවතත් ආස්වාසයටත් ප්‍රාස්වාසයට අවධානය යොමු කිරීමට උත්සාහ ගත්ෙමි පළමු දිනේදී ඉහත ආකාරයට භාවනාව කරගෙන යාමේදී එක් මොහොතකදී ආස්වාසයත් ප්‍රාස්වාසයත් බොඳ වී හීන වී යන අයුරු මා නිරීක්ෂණය කළෙමි. ඉන්පසු මොහොතේ මාහට ආස්වාසයත් ප්‍රාස්වාසයත් හොයා ගැනීමට නොහැකි විය. ඒ අතුරුදහන් වී ඇති බව දැනුණ විට මාහට බයක් ඇති වූ අතර මගේ පපුව ගැහෙන්නට පටන් ගත්තේය. දෙවැනි දිනයේදී ඉහත කී ආකාරයටම භාවනාව කරගෙන යාමේදී පළමු දිනේ සිදු වාසයේම ආස්වාසයත් ප්‍රාස්වාසයත් සොයා ගැනීමට නොහැකි විය. එදින මාහට කිසි බයක් නොදැනින්න. ඒ මොහොතේ මා උදරය පිම්බේතයි කියා නිරීක්ෂණය කළෙමි. උදරයේ ඊතා සීරුවෙන් උස් පහත් වන බව මා නිරීක්ෂණය කළෙමි. මේ සිදු වූ අවස්ථා දෙකේදීම ශරීරයේ කිසිදු වේදනාවක් හෝ ශරීර පිළිබඳ කිසිදු මතක සටහනක් මගේ මතකයේ නැත. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාවට ආධුනික වූ මාහට මෙය වටහා ගැනීම අපහසුය. භාවනාවේදී වරදක් වියත්නම් ඒ ඊට කරුණාවෙන් පහදා දෙන්න. ත්වන් සරණයි. භාවනාවේ වරදක් නැහැ. මේකේ ලියලා තියෙනවා සිද්ධි දෙකක් කියලා. හැබැයි සිද්ධි තුනක් ලියලා තියෙනවා. පළවෙනි ලියලා තියෙන එක ඇඟට තොලට නොගෑවි යන්නේ ආනාපානය කරන ගමන් මට හිතවිලියාව නිදිමතාවයි කියලා. ඒ වෙලාවේදී ඒක හඳුනගන්නේ නිදිමතක් විදියට. පස්සේ ඒක නිදිමතක් නෙවෙයි ආනාපානේ ක්‍රමයෙන් ගෙවී යෑමක් බයත් එක්ක ආවයි කියලා තියෙනවා. තුන්වෙනි දවසේ ඒක දැකලා තියෙනවා ආනාපානේ ක්‍රමයෙන් ගෙවෙනවා බයක් ආවේ නෑ මම සිහියෙන් බලනකොට මට පිම්බීම හැකිලින් පේනවා කියලා. ඉතින් මේ තමයි පරිණාමය. ඉස්සල දවසේ අපි බොහෝ විට නිින්දක් කියලා කියනවා. ඒ අර බයට කරන වැඩක්. ආනාපාන දිගේ යනකොට යා නෑ ඉඳපු ගමන් නෑ. ඉතින් ලෝකාතර ලේසියට දන්නේ ලේබල් එකක් කලවන නිින්ද කියලා. නිින්ද නෙවෙයි. මේ ආනපන ඉස්සරහට ගිහිල්ලා. නොදැන්න මට්ටමට ගිහිල්ලා බෑ ලෑස්ති වෙලා ගිහිල්ලා නැහැ. කමඨාන සොද්දුනාට පස්සේ යනවා ලෑස්ති වෙලා. යනකොට පේනවා මේක එක සැරේ වෙන එකක් නෙවෙයි. ආනපානෙම බලාගෙන ඉන්නකොට ඉnde ඉnde ඊර පායනකොට හඳ මැකිලා යනවා වගේ. බොඳ වෙනවා. එදාට තේරෙනවා දැන් මේක අල්ලගන්න උත්සාහ කරලා අල්ලන්න බැරි නිසා බොඳ වෙනව බයක් එනවා. තුන්වෙනි දවසේ ඒකට ලෑස්තිලා ගියාම පේනවා මැරිලා නැහැ. මේ පිම්බීම හැකිලිම ඇහෙනවා. ඉන්න බව තියෙනවා. දැන් ඒක උඩ දන්නවා හුස්ම නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. නැත්නම් හුස්ම පිළිබඳ සංඥාව නැතුවට සතිය පිටවන්න පුළුවන් කියලා. මේ තමයි යෝගාවචරය මෙතෙක් කරන දක්මන් නොදන්න හිටවූ පැත්ත. ඒ නිසා ඉස්සෙල්ලා යෝගාවචරය අරමුණක් සහිතව සතිය පිටවලා. දැන් අරමුණක් නැතුව අනාරම්මනව අනිමිත්තව සතිය පිටවන්න පුළුවන් කියලා දැනගත්ත දවසේ ඒක හරියට මේ ආසන්තරව හදන්න ඉස්සෙල්ලා කවුරක්වත් හිතුවේ නැහැ මේ යකඩ වාහනයක් වාතේ තියන්න පුළුවන් වෙයි කියලා. ඉස්සෙල්ලා මිනිස්සු යකඩ එකක් වතුර තියන්න බැරි වෙයි කියලා කිව්වා. නැවක හැඩේ ගත්තට පස්සේ යකඩ තමයි අපිට භෞතික විද්‍යාවතර කතා කරලා අහනවා යකඩ ඇණයක් වතුර දාපම යට යනවා නැවක් වතුර දැම්මම ඒ වගේ ටොංගානක් බර යට යන්නේ නැත්තේ මොකද කියලා. ඉතින් අපි ඔළුව කහ කහ කල්පනා කරනවා අහුවෙන්නේ නැහැ මීටරේට. යන්නේ. ඉදිරියට ටොංගන දෙන යට යන්නේ නැහැ. ඒ නැවෙයි ඕනනම් ඇන ගෙනියන්නත් පුළුවන්. නිකන් මුදට වැටෙන ඇණයක් නැවට දැම්මම ගෙඩියන්නත් පුළුවන්. ඊට පස්සේ හිතුවා කවදාකවත් මේක වාතේ බෑ කියලා. දැන් අවුරුදු 200 සමරන ස්මරණය කරා. ඕවල් රයිට් පිල්බට් රයිට් දෙන්නා ප්ලේන් එක හදන්න ගිය හැටි. ඉතින් ඒ දවසේක කොහොද බණක් කියලා කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ කියනවා අවුරුදු 200කට ඉස්සෙල්ලා ඒ දෙන්න රයිට් නෑ. දැන් රයිට් බව තේරෙනවා. මොකද හැම කෙනාම ප්ලේන් එක යන්නේ දැන්. මම ගිය පාරේ යනකොට කොක්පිට් එකට ගිහිල්ලා අහනකොට පයිලට් මට කියනවා අපි දැන් ඉන්නේ එංගලන්තෙදලා එන ගමන් අපි දැන් ඉන්දියාවේ දේශීමාවට යන්නයි හදන්නේ. මේක මෙච්චර දුරක් ඇවිල්ලා තියෙනවා. අපි පටන් ගන්නකොට කිලෝ ලක්ෂ දෙකක් තිබ්බ මේක. හිතන්න කිලෝ ලක්ෂ දෙකක 5 star plane එකක් වාතේ හිටියයි කියලා. හිතින්ද දෙයක් නැතුව අපි හිතුවේ plane එක තියෙන්න ඕනේ අරමුණේමයි පොළොවේමයි. දැන් කිව්ව 1 ලක්ෂ 75000ට බහැලා තියෙනවා. තෙල් නතර වෙලා තෙල් නැති නිසා මට මේ මේ තැන් වලින් ඔරියන්ටේෂන් එක තියෙන නිසා මම දන්නවා මෙතනයි ඉන්නේ කියලා. ඉතින් අපි ඇත්තටම අර පොළොවේ ගිහි මිනිස්සයාට ඒක වාතයට ගන්න පුළුවන් කියලා කවදාකවත් හිතන්න බෑ. නමුත් ලෑස්තිලා ගියොත් අරමුණු කරන අරමුණ ක්‍රමේ වෙනස් වෙනවා. වෙස්මාරු වෙනවා, අනිත්‍යට ලක් වෙනවා, විපරිණාමයට ලක් වෙනවා කියලා ඒ තියේදී සතිය කැඩෙන්නේ නැහැ කියලා ගත්තොත් ඒ යෝගාචර තියෙනවා සතිය කැඩෙන්නේ නැතිකොට බයක් වෙනවා, චකිතයක් වෙනවා. ඒකට සද්ධාව විතරව ගන්න කියනවා. සීලය ඉස්සරහට ගන්න කියනවා. ඊට පස්සේ බලන්න කියනවා උඹ නැටුවට සතිය කැඩලාද කියලා. ඇත්තටම කියන හිතන සතිය බලවත් වෙලා සති බලයක් බාටපත් වෙලා තියෙනවා. ඒකයි අපිට කියන්න පුළුවන් මොකද උනේ කියලා. ඊගා දවසට යනකොට සතියෙන් ඉඳෝ කියතෑගේ ආනපාන දිගේ ගියා. දැන් ආනපානේ නෑ. හැබැයි සතිය තියෙනවා කියන. ඒකට අරමුණු කරාට අරමුණු වෙන වෙයක් නෑ. අරමුණු කරාට අරමුණු වෙන්න දෙයක් නෑ. එතනින් තමයි යෝගාවචරය යෝගාවචරයක් වෙන්නේ. අරමුණු කරන දේ තියෙන තාක්කල් තාම මොන්ටිසෝරි පන්තිය. අරමුණ ගෙවිලා සතිය තියෙන අරමුණ නැහැ කියපු තැනදී යෝගාවචරයක් වෙනවා. ඒක නිසා මේක මේ තියෙන අවස්ථා තුනම කියවන්නේ ලියුපෙක්කනාම කැලේ අරගෙන කියවන්නේ. එක වාක්‍යයක් ලියලා තිනවා මට මෙහෙම ආනාපාන කරනකොට හිතවිලි සහ නිින්ද එනවා කිය. මෙතන ඉස්සල්ලාම ක්ලික් වෙන වෙලාව. නිින්දක් නෙවෙයි මේ එන්න හදන්නේ. භාවනා දියුණුවක් එන්න ඇසි යෝගාවචරය කියන අයියෝ නිදි බේත් පෙට්ටක් බීවද මම? එතන මේ නිින්ද නැති කරන කෝපි එකක් දෙන්න කවුරක්වත් නැහැ මේ වෙලාවේ. ඒ මොකද මේකේ වැරදි අදහසක්. ඒකට ලෑස්තිලා ගියොත් වෙනවා එක සැරේ එන එකක් නෙමෙයි මේක ටික ටික ටික නැතිවෙත් බය එනවා. තුන්වෙනි සැරේ බය නැතුව ඒක දැකපු ගමන් හිතෙනවා ඕවල් රයිට් විල්බට් රයිට් හරි කියලා. අරමුණක් නැතුව සතිය පවත්වන්න පුළුවන් කියලා. ඉතින් ඒ ගැන අපි කයර කොච්චර ආසද කියලා හිතන්නේ. අපි ජීවිතේ කොච්චර ආසද සතිය තිබුණත් මේ කය වටහා ගන්න බැරි නම් අපිට හුස්ම ගන්න බැරුව යනවා. ඒ තරම්ම මේ ජීවිත ආසාව සහ කාය ආසාව. ඒක ලක්ෂ වාරයක් කරපු කෙනෙක් ඉදන්නේ මනසට මැරෙනවා කියන එක වෙන කෙනෙක් මැරෙනවා වගේ නෙවෙයි. යා මොකද මැරිලා අත්දකලා තියෙනවා. දැන් කය දැනෙන්නේ නැහැ. හැබැයි මම දන්නවා බන තියෙනවා කිය. මම දන්නවා මට මොකුත් වෙලා නැහැ. මේක මා බුදුම මේක බුදුහාමුදුර අපිට දෙන අත්දැකීමක්. ඒක කය ආසාව තියෙන කෙනාට කවදාකවත් කරන්න බෑ. ජීවිත ආසාව තියෙනකට කවදාකවත් කරන්න බෑ. යම් වෙලාවක තමයි දැනගත්තොත් මේ කය මම නැතුව රැකෙන්න පුළුවන් කියලා. මේ මම නැති උනට කයට ඕන තරම් වැඩ කරගෙන ඉන්න පුළුවන්. මේ කය ඇතිල පිළිබඳව sannivedane නැතුව සතියට ඉන්න පුළුවන්. එතකොට මේ මනස ඉන්නේ රූප ලෝකයකට. කාම ලෝකේ නෙවෙයි. හිත එතකොට රූප ලෝකේ. ඊට පස්සේ පේනවා ඒ රූප ලෝකෙත් නැතුව අරූප ලෝකයට යන්න බැරෙන්න ඕනේ නැහැ. ඔය සමත භාවනායි කියන විදිහට මේ රූප ධ්‍යාන ලබාගෙන මැරෙන එක මේ ජීවිතය අත්දකින්න පුළුවන් මම දැනේ මම වැරදි වෙන්න පුළුවන් අර්ථකතනේ නමුත් කරලා බලන්න නිකන්නේ දෙන්නේ ලද්දාමුදා නිබ්බුතින් බුද්ධමයි මොකෝ ඉතින් ටැක්ස් ගෙවනවා නම් ප්‍රශ්නයක් නෑ ඔක වයිෆ් කෙන් අහන්න ඕනේ දැන් මේක වයිෆ් කෙන් අහන්න ඕනේ නෑ හස්බන්ඩ් කෙන් අහන්න ඕනෙත් නෑ රූප ලෝකේ දැන් ඔය සමතකාරකින් ඕන කියන අම්බෝ පිස්සු කතා කරන රූප ලෝකෙට යන්න ඕම කරලා බෑ. මෙහෙදිම රූප ධාන හදාන වශී කරගෙන මැරෙන්නත් ඕන. නැත්තම් රූප ලෝකෙට යන්න බෑ කියලා. ඉතින් එහෙම නවුර කවදාවත් නිවන් දකින්න වෙන්නේ මේ ලෝකේ. මේකේ පේනවා. මේ ලෝකෙම තියෙනවා බය නම් කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේක අවස්ථා තුනකට දාලා කියවලා ඒ තුනට එන්න දෙන්න ඊට පස්සේ හතර හුවේ. ඊට පස්සේ ඒකට අල්ලන්න හතරෙන් පහට යයි. මේ යන පිළිවෙලේ දියුණු මේ ටික තමයි අමාරුම ටික. ඊටු ටික අනාය විපස්සනාට අල්ලන්න පුළුවන්. ඊටු ටික අන්වේ ඥාන වලට අල්ලත හැකි. ඒකට සාකච්ඡා අවශ්‍යයි. ඒකට ඩයලොග් එක තියෙන්න ඕනේ. ඉතින් මම කියනවා මේ ලියුපෙක්කනට මේක ධෛර්යයක් කරගෙන මේ දන්න දැනුම මතින් මේක ආයෝජනය කරලා භවනා කරන්න පටන් ගන්නකොට මහානපාන නොදැනෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන බය වෙන්න එපා. මොකද රිට්‍රීට් එකේ තුන්වෙනි දවස අපි ඉන්නේ. හිත වෙනකොට අනිද්දා වෙනකොට ඒක ඉච්චර ප්‍රශ්නයක් වෙන එකක් නෑ. කමඨාන සුද්ධ වුණා. ගරුතර ස්වාමීන් වහන්ස මම සහභාගී වන පළමුවන මෙඩිටේෂන් රිට්‍රීට් එක මෙයයි. නමුත් අන්තර්ජාලය ඔස්සේ ඔබ වහන්සේගේ ධර්මදේශනා සහ ධර්ම සාකච්ඡාවලට බහුල වශයෙන් සවන් දී දිනකට පැයකට වඩා ආනාපාන සතිය වැඩුවෙමි. ඉඳගත් පමණින් ආස්වාස ප්‍රාස්වාස කිහිපයක් බැලුව විට ඊතා ඉක්මනින් ආනාපානය තුනී වී නොපෙනී යයි. මම දැන් මෙතන යයි සිහි කළ පමණින් සිරුරේ කම්පන චංචල වලට මනා ලෙස සතිය පිහිටයි. එම කම්පන චංචල වලට අතරින් නොඑක් සිතුවිලි පැමිණ නැති වී යයි. ඉන්පසු වරහන් ඇතුලේ විනාඩි 20කට පමණ පසු ශරීරය පිළිබඳව සංවේදන සම්පූර්ණයෙන්ම නැති වී සතිය නොමැති නිින්දක් වැනි නොදන්නා ස්ථානයකට ගොස් ඉරියව්ව පහතට නැමී යයි. වරින් වර සතිය පැමිණ ඔන්න මට ඊය දෙනවා නම් මේ ලියන එක නා කැමති නම් අපේ සභාවට කට උත්තරයක් දෙන්න. කය නොදැනී ගිය බව දැනගත්තේ මොකෙන්ද කියලා මට කියන්න. කොහොමද ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ? කැමතිද මේ ලියාපු එක නාම මේ සෝරි මම මේ අතරමඟදී හො මයික් එක තියනවාද? එතකොට මයික් එක නැහැ නේ? නෑ ඒකම නෑ යම් වෙලාවක භාවනා කරනකොට sannivedanayak ආවට පස්සේ තේනවා ඊට ඉස්සෙල්ලා sannivedanayak තිබුණ නෑ කියලා බුදුරජාණන් වහන්සේ මේ නිසා කියනවා sannivedanayak නැති වෙලාවේ sannivedanayak නැති බව දැනගන්න බෑ ආවට පස්සේ තමයි දන්නේ මෙච්චර වෙලා තිබිලා නෑ කියලා මේ දෙකම සාපේක්ෂතාවය කියන්නේ අපි සංනිවිදෙන් නැත්තන ඉඳද්දි සංනිවිදෙන් නැති බව දන්නේ. සතියක් නැහැ, මමත් නැහැ, කයත් නැහැ, මොකුත් නැහැ. හැබැයි ලියන්න බෑ. ওই ලියනදී ඔතෙන්ටික් නැහැ. ඒක දන්නේ ඊට පස්සේ ගැස්සුනාට පස්සේ ඊට හිතනද ඒ ගැස්සීමට වෛර කළොත් විනාසයිනේ. ගැස්සීම නිසානේ මේක දැනගත්තේ. නිසා අපි පෘථග්ජනය කරන්නේ ගැස්සීමට ද්වේෂ කරන අපරාධ ජීවනයේ කැඩුනා කියලා නෑ. කැඩුන නිසා තමයි දන්නේ මෙතෙක් වෙලා ඉඳලා තියෙන සංඥා නැති තැනක කියලා. එතෙන්දම ගෙනියනවා බුදුරජාණන් වහන්සේ ආනන්ද සප්පයි සූත්‍රය. ඊට පස්සේ කියන දැම්ම ගැසිලා අවදුනාට පස්සේ දැන් අරමුණක් තියෙනවනේ. අරමුණ තියෙනවා දන්නවා ඊට ඉස්සෙල්ලා නොතිපිච්ච බවක් දන්නවා. දැන් කියන්න කියනවා. ඒතං සන්තං ඒතං පනේතං යදිදං උපේක්ඛා. දැන් මං ඉන්නේ අරමුණක. මේ අරමුණ මට කියනවා මම මෙතෙක් කියලා තියෙන අරමුණක නොවේ කියලා. මේ දෙක හිතර දීලා කියනවා මේ සාන්තය මේ ප්‍රණීතය එනම් උපේක්ෂාව එන හිටපු තැන. ඒතර දැන් මේ අරමුණ ඇසුරු කරාට එයා ඒ අරමුණ මාර්ගයෙන් ආයෙ ගෙවන් කළා ආයෙ අර නැති තැනට යන්න හදන්නේ. හැබැයි නැති තැනට බලෙන් යන්න බෑ. ගියාට පස්සේ දැනගන්නත් බෑ. ඒ නිසා ඇති දෙයට සාපේක්ෂව නැති තැන නැති දෙයට සාපේක්ෂව ඇති තැන තියෙන නිසා මෙතන මම දැන් ප්‍රශ්නයක් අහුවොත් මේක අඹරවල කරකෝල එහෙම නැත්නම් අංජබජල් කරන්න අරමුණක් තියෙන වෙලාවේ තියෙන බව දැනගන්න සතියද හොඳ නැත්නම් අරමුණක් නැති වෙලාවේ නැති බව දැනගන්න සතියද වඩා හොඳ කියලා. නැත්නම් ඒක කරන්න බැරි නම් ඒක පෘථග්ජනයාගේ විශේෂේශ්‍රය නෙවෙයි. ඒ නිසා යෝගාවචර සිද්ධ වෙනවා ඉස්සල්ලා ඉස්සල්ලා අරමුණක් ඇති වෙලාවේ සතිය තියෙන දැනගෙන ඒකේ අන්වේ ඥානහරහා ණය විපස්සනාව හරහා මේ අරමුණ එnde ඉස්සල මයිලක තිබිලා තියෙනවා අරමුණක් නැති තත්ත්වයක්. ඒක සතියද නැද්ද? මම දන්නේ මං කියන මේ දෙමලේ තේරෙනවද කියලා. මං දන්නවා දැන් සතිය ආපු නිසා අරමුණක් තියෙන නිසා මීට ඉස්සෙල්ලා සතිය තිබුණද නැද්ද? මේ ශේෂ්ත්‍ය අපිට අදාළ නැහැ. එතන සතිය එතන අරමුණක් නැති බව දැන් දන්නවා සාපේක්ෂව. සතිය තිබුණේ නැද්ද කියලා. බුදුරජාණන්ට පොඩි හිඟියක් දෙනවා. සබ්බේ ධම්මා නෑ සතාධිපතිය සබ්බේ ධම්මා හැම තැනම සතිය තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අති අධිපතිකම් නොකරන කිසිම චිත්තක්ෂණයක් නැහැ. ඒසොර දැන් අපි කොහෙද යන්නේ? තර්කයෙන් යන්න පුළුවන් තැනක නෙවෙයි අපි යන්නේ. සබාවටම කියලා දෙන්න බෑනේ ඕක දැන්. එතන සතියක් තියෙනවා අපි නෑ කියලා බැලුවොත් නෑ. තියෙනවා කියලා බැලුවොත් බුදුන් ඉන්නවා ධර්මයේ තියෙනවා එතන තමයි බුදුන් ඉන්නේ. එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඉතින් අපි ලක්ෂ වාරයක් මේක වෙන්න ඇරලා ගැස්සිච්ච ගමන් අපි දන්නවා තිබුණු ඒක සාන්තයි ඒක ප්‍රණීතයි ඒක උපේක්ෂායකට යන්න ඕනේ. එතන මේ සතිය නැති බව මේකේ චෝදනාව තියෙනවා සතිය නැහැ කියලා. සතිය නැති වෙලා නෙවෙයි සතිය වඩාත්ම හොඳ එක එතන තියෙන්නේ. ඇඩල්ටරේට් වෙච්ච නැති සුත්තමාන පාද. පිරිසිදු එලකිරි. ආන්නේම බැලුවොත් මේ මනුස්සයා යන්නේම භාවනාවට පිරිසුදුකම හිතේ තියාගෙන. අපි චෝදනා කරනවා එතන සතියක් නැහැ, නින්දට ගිහිල්ලා තේරෙන්නෙත් නැහැ, මල හොන්තුවවයි මොනවා වුණාද දන්නෙත් නැහැ. ඒ තමයි කාලකන්නිකම කියන්නේ. ඒ තමයි අසත්පුරුෂකම කියලා කියන්නේ. දැන් මෙතන සතිය තියෙනවා. අරමුණු නැහැ. නැත්නම් සංඥා නැහැ. මේ තමයි හොඳම සතිය. කිවන සත්පුරුෂයි. සද්ධර්මය. ඊට පස්සේ ආ භාවනා කරන මේ සත්පුරුෂයත් එක්ක එකතු වෙන්නයි. සද්ධර්මයත් එක්ක එකතු වෙන්නයි. ඒ යෝගාවචරය භාවනාවට පෙළඹෙනකොට තියෙන මේ ලෑස්ති මනස සූදානම් ශරීරේ බුදුහාමුදුරු දීපේ ගන්න නෙවෙයි. භාවනාවෙන් ආපෙකුත් නෙවෙයි. ඒක තර්කේ ඒක සම්මාදිට්ඨිය. ඒක සම්මා මේකට කියන්නේ යෝනිසෝමනසිකාරය කියලා. ඒක නෑවිත් ලක්ෂ ගණන් අවුරුදු ගණන් භාවනා කරන්න පුළුවන් මේක නින්දය සතිය නැති උනාය බංකොලොත් උනාය කැලුණාය මොන තරම් වචන තියෙනවා. මේකට විවේකය කියන්නේ ඉගෙන ගත්තොත් මේකට උදේකලාව කියන පටන් ගත්තොත් මේක සතිය කියන පටන් අරගත්තොත් මේක තමයි පිරිසිදුම අවස්ථාව කියලා දැනගත්තොත් යෝගාචර යන්න පුළුවන් ඊට පස්සේ ආයේ. යන්න පුළුවන් වුණාට ඥාන එකත් මගේ බන්ට පාලනයක නෑ එන එකත් මගේ පාලනයක නෑ නමුත් මේකත් එක්ක ඇසුර වැඩි වෙනවනේ ආසේවන ප්‍රත්‍ය වැඩි වෙනවනේ ආසේවන ප්‍රත්‍ය වැඩි කරන එකනේ අපි කරන්න තියෙන්නේ එහෙම කිව්වොත් තේරෙනවද දැන් නැත්තම් ග්‍රීක වගේද දෙමළ වගේ තේරෙනවා කියන්න පුළුවන් දෝය කටහඬ තේරිච්ච එක මොකද්ද කියලා මොකද්ද තේරුම් ගත්තේ කියලා? මේ පියාමන්ට මයිකයක් දෙන්න නෑ. ඒක නේ සෞතු. හොඳයි හොඳයි මම ඒක මම කියන්නම් ආපෞදරයක් මේ කියන විදිහට මොකද්ද අපි ආසේවන ප්‍රත්‍යර ඇසුරට දෙන්න ඕනේ මොකද්ද අපි වඩන්න ඕනේ මේ අත්දැකීමෙන් මොකද්ද කියන වටහා ගත්තේ සතිය වචන මනෝචාර ලැබෙන විදිහට භාවනා කරනවා. ඉතින් සංඥා වේගයත් සත්‍යය බලාපොරොත්තු. ලෑස් වෙලා යන එකයි තියෙන්නේ. ඒක සතිය නැති වෙන අවස්ථාවක් නෙමෙයි. සතිය ලොකු වෙනවා. ලොකු වෙනවා කියන එක දන්නවද? කෙල්ලෙක් ලොකු වෙනවා වගේ. සතිය පරිණත වෙනවා. ලිංගික පරිණතයට එන්නේ එදා තමයි. ඉතින් ආවේ නැත්නම් ওই සතියෙන් වැඩක් නැහැ. එතෙන් දෙනකන් සතිය මේ අපෙන් කරන සතියක්. ඒ කියන්නේ හම්බ කරලා දෙන්න ඕනේ. මේ උපයා ගන්න සතියක්. භාවන වැඩි වියපත් වෙන්නේ යෝගාවචරය කවදා හරි යෝගාවචරයක් කියන තැනටපත් වෙන්නේ. මෙතනදී පරෝපදේශ රහිතව තේරුම් ගන්න පුළුවන් නම් සංඥා જાති නැති වුණාට සතිය තියෙනවා. ඒ සතිය මේ සංඥා තියෙන සතියට වැඩිය හරිම සෙල්ලක්කාරයි. ඒක අහවල් දෙයමත රඳාපවතින එකක් නෙවෙයි. අන්නේ ඒ සතිය වඩන්න ආසේවනය කරන්න භාවිත කරන්න ගියොත් ඒ යෝගාචරයට අකරතැබ්බයක් තියෙන්න මේ පාය. දැන් මේ අකරතැබ්බේ නෙමෙයි අදෙල්ලම් පෙන්නන්නේ. ඉතින් මං කියනවා කෙල්ල ලොකු වෙනා විතරක් නෙවෙයි කෙල්ල කොල්ලෙක් වෙනවයි කියලා. කෙල්ල කොල්ලෙක් වෙන්න ඕන නොතනදී. පෞරුෂත්වයේ ඔතෙන්දි තමයි එන්නේ භාවනා ජීවිතේ කොඳුයට පෙළ. භාවනා පෞරුෂත්වයේ එන්නේ ඕනේ කෙලවිල්ල කෙලවිච්චාවයි. ගේම අතාරින්නේ නැහැ. මේක අර්ථගත නෑ දෙනවා මෙතන තමයි හොඳම සතිය තියෙන්නේ මම මෙතෙක් කල මෙයාගේ දඬුවම් කරා නරක නම් දුන්නා මේක තමයි සතිය මම අනිත් දවසෙත් මේකට යනවයි කිව්වොත් එයා යන්නේ සම්පූර්ණ අලුත් දෙයකටනේ එතනදී ගැරන්ඩිය පොල් කටු වලින් ඇතලා ගත්තා වගේ මේ මනුස්සයා සම්පූර්ණයෙන්ම අලුත් වෙනවා හැම කරදරයකම විශ්වලාගත සුභාසින්සනයක් තියෙනවා ඒ අලුත් වෙන්න ගියා නම් එක එක සැරේයි මුළු සංසාරෙටම එක සැරේ වෙන්න ඕනේ. ඊට පස්සේ ආ වෙනස් මිනිස්සේ. කවදාකවත් මේ මේ බැටන් එක බිම දාගන්නේ රිලේ රේස් එකේදී. ට්‍රාන්සැක්ෂන් එකේදී බැටන් එක බිම වැටුනොත් මොකද වෙන්නේ රිලේ රේස් එකේ? ලීඩ් එක නැති වෙනවනේ. අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ එක්ස්චේන්ජ් එකේදී බැටන් එක බිම වැටලා. සතිය නැහැ කියලා අපි වාර්තා කරනවා. සාපයක් ඒක. ඒක මහා කර්මයක්. ඒක තමන්ගේ බිය බිය යන ගැනීමක් තමයි සියදී නසා ගැනීමක් පිටින් නසා ගැනීමක මෙතන තමයි සතිය තියෙන්නේ කියලා බලපං ආනේ ඒක තේරෙනවා උඹේ උඹටයි තියනේ සතිය හැම ධර්මයකටම සතිය මුලයි ඉතින් එහෙනම් මොකටද මේ සතිය පිටවන්න භාවනා වැඩමුළු කරන්නේ දන්නේ නැති හින්දා ඒක දන්නේ නැති නිසා සතිය කියන එක මානවයිති වාසිකමේ පැකේජ් එකේ තියෙන එක වඩන්න දෙයක් නැහැ අපි මේ සතිය නැහැ කියලා චෝදනා කරන එක තමයි. ඉතින් මොකද කරන්නේ? මේ මනුස්සයා කරන්නේම චෝදනා විතරයි. භාවනා කරගෙන කරන්න තේනවා මේ චෝදනා මුකේ අයින් කෙරුවට පස්සේ අපි පොරල අපි පොරක් තමයි මාත් පොරක් තමයි උඩ බලනකොට ඊට පස්සේ කතා කරන්නේ පරිදිසි ගැන ඊට පස්සේ කියන්නේ ඕන විදිහට වටපන් මේ වෙලාවේ සතිය තිබිලා තියෙනවා මගේ අරසාව තිබිලා තියෙනවා මම ඒක සමාදන් වෙනවා ඊට පස්සේ යනවා අන්න වගේ අකරතැබ්බට වෙච්චාමයි මොකද වෙන්නේ කියලා මේක මෙහෙම විස්තර කරලා දෙන්න පුළුවන්. අත්දා බලන්න අපි භාවනා කර කර ඉන්නවා නින්දක් නෙවෙයි. සතිය නැතිවම හිතවිල්ලකට යනවා. ගිහිල්ලා හොඳටම හිත ජරා දේවල් කල්පනා කරනවා, ද්වේෂ ජනක දේවල් කල්පනා කරනවා දාන්නවා. ඊට පස්සේ අපි ආව අරමුණ තේනවා. අරමුණට ඇවිල්ලා බලනකොට අරමුණ කලබලයක් නැතුව ෂෝක් එකකට ඉන්නවා. එතකොට අපි දන්නවනම් මේකේ හිතවිලි මොනවද තිබුණත් මේ කයවත් ආනපානත් කලබල වෙලා නැහැ. සතිය ෂෝක් එකකට ලොපදින්චි වුණාට පස්සේ බුරුම සායනාංශ කියනවා හිතවිලි එන්න ඉස්සෙල්ලා සතිය නං. හිතවිලි වලින් පස්සේ සතිය ආවනම් අතරමැද කෙලස් නැහැ කියලා. ඒ බාණිසින් පව් පව් සමාකරන ක්‍රමයක් නේ අපිට කියලා දෙන්නේ. අපිට තියෙන්නේ ආවට පස්සේ සතිය පිහිටවනවා නම් ප්‍රකෘතියේ ඒ අතරමැද හරිය ඔක්කොම නිකන් නල්ලන් වොයිට්. අපි ඒක කරන්නේ නැහැ නේ පශ්චාත්තාප වෙනවනේ. අපරාධ හිත පිට ගියා, හිත විලියාවා, නින්දාවා. මේ මොනව වුණත් නැවත සතිය පිටවීමේ හැකියාව අපෙන් නැති කරන්න කිසිම කෙලෙසයකට බෑ. කිසිම කෙලෙසයකට බෑ. ඒක විතරයි යෝගාවචරගේ පරම අයිතිවාසිකම ඕන කෙලෙසයකට එන්න කියන්නේ. වේදනා හිතවිලි සද්ද කුණුහරුප දීර්ෂියා ක්‍රෝධ මාන ඊට පස්සේ බලන්න ආයේ සතිය පිටවන්න පුළුවන් නම් තේරම අහෝසි. එනිසා කියනවා තන්තරේ පුරාවට ඇතිවෙච්ච මෝහ පටල එක සති චිත්තක්ෂණයෙන් කපන්න පුළුවන් කියලා. සංසාරේ පුරාවට ඇති කරව මෝහ පටල එක සති චිත්තක්ෂණයෙන් කපන්න පුළුවන්. ඒක පිළිගන්න කැමති නැති කෙනාට භාවනා කරාට ඉතින් එයාට දෙයියන්ගේ පිට තමයි තියෙන්නේ. බුදු සරණක් නැහැ. යන්නේ තරම දෝෂාරෝපණය කරනවා. අපි යනවා මේ තුටි කියන්නේ. ප්‍රශ්නේ ඊතුරු කොටස වරින් වර සතිය පැමිණ ඉරියව ඍජු කරගනී. එසේ අවදිවන විට සතිය නොමැති තැනක ඉන් පෙර සිටි බව අවබෝධ වේ. එසේ නෝක එඩිට් කරන්න. සතිය නොමැති බව ගැන මේ සංඥා නොමැති තැනක. මෙසේ පැයකට වැඩි කාලයක් භාවනා කරමි. මේ වර මෙඩිටේෂන් රිට්‍රීට් එකට පැමිණි පසු සක්මන් භාවනාව ඉතා හොඳින් පුහුණු කරමි. පාවහන් නොමැතිව වම දකුණේයි මෙනෙහි කළ විට පියවර කිහිපයකදී পায়ට දැනෙන ගල් වැලි සියුම් ගොරෝසු තදභාවයට සතිය යොමු වේ. ඉරායාසෙන් සතිය පිහිටුවාගෙන পায় තබන ආකාරය වැටෙහි. මෙලෙස සක්මන් කර ආනාපාන සති භාවනාවට ඉඳගත් පමණින් මුළු සිරුරේ කම්පන චංචලවලට සතිය පිහිටයි. සිරුරෙහි සියලුම සෛලවල පරමාණු තුල ඇති ශක්ති ධාරාව ක්‍රියාත්මක වන ආකාරය දැනේ. එම ශක්ති ධාරාව දැනෙන චිත්තක්ෂණද වේගයෙන් ඇති වී නැති යන ආකාරය දැනේ. අත් දෙක පාවියේ උඩට ඇදෙන ආකාරයක් දැනුනි. ඉන්පසු සතිය ගෙවි ගොස් සතිය නැති තැනකට සිත ගමන් කරයි. වරින් වර දෙන්න බෑ. නැද්දකින් කියලා හිතන ඒ වාක්‍යය ලියනකොට ළඟ හිටියනම් ගන්න කන පැලෙන්න. මයිකියක් තිබ්බේ නැති එක හොඳයි. වරින් වර මෙම නොදන්නා තැන සහ දන්නා තැන අතර සිත විචලනය වේ. මගේ භාවනාව තවදුරටත් දියුණු කර ගැනීමට අවවාද දෙනමින් කරුණාකාරණිකව ඉල්ලා සිටිමි. මම තව ප්‍රශ්න කරුවට කමක් නැහැ නේද බැන්නද? දෙනවද ප්‍රශ්න කරන්න අවසරයි? සංඥාව තියෙනකොට දැනගන්න සතියද හොඳ නැත්නම් සංඥාව නැති බව දැනගන්න සතියද හොඳ? ඒක තමයි මදුපිණ්ඩික සූත්‍රය කියන්නේ. යම් ආකාරයක සංඥා අනුසය කරන්නේ නැද්ද? එවැනි වාදයක් තියාගන්නේ කියලා. ඒක තමයි අපි ආශේවනය කරන්න ඕනේ. ඇසුරු කරන්න ඕනේ. ඒක දෙන්නේ අපේ හිත හරි බයයි සංඥාවක් නැති වෙනවා. මම නැති වෙනවා. මම හිටලා තියෙන සංඥාවක් මතනේ. මේ ඔක්කොමලත් එක තියෙන ගනුදෙනුව මතනේ. මම හිටලා තියෙන්නේ. සංඥාවක් නැති වෙනකොට මම නැතුණා කියලායි කියන්නේ. හරියට මේ ආනපාන පෙන්නේ නැතුණු නිින්ද ගියා කියනවා. බබාගේ භාෂාවෙන්. මොනවද කියන ඔක කොටු කරපන්. ඔකට පෙන්නලා දීපන්. සතියට තියෙනවා තැනක් සංඥා නැහැ. කිසිම ඝර්ෂණයක් නැහැ. ෆ්‍රික්ෂන්ලස් පාත් එකක්, කම්ෆර්ට් සෝන් එකක්. මේකට බීතිකාවක් තියෙනවා. බැලුව බැලමට ඕකේ හැබැයි ගිහිල්ලා සිහියෙන් ගිහිල්ලා බැලුවොත් බීතිකාවක් නැහැ. ඒ නිසා සංඥා තියෙන තාක් කෙලස් කියලා හිතාගන්නයි කියලා කියනවා. හැම සංඥාවක්ම කෙලස්. ඒ නිසා න සංඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී එවං සමේතස විභූති රූපං සංඥා නිදානානි පపంచ සංඛා. ඔබ සාමාන්‍ය ජීවිතේ සංඥාවකුත් නැහැ. ඔබ අරූපතලයකට ගිහිල්ලා අරූපී සංඥාවකුත් නෙවෙයි. සංඥාවට විසංඥ වෙලත් නෙවෙයි. මොකද්ද තියෙන. හැබැයි එතන රූප නැහැ. එතකොට කෙලෙස් සිටින්න තැනක් නැහැ. ඒසොට මේ ජීවිතේම අපිට චිත්තක්ෂණයක් හම්බ වෙනවා නික්ලේශී නිර්මල කියනවා ඒකට. ඒකට කියනවා කාන්තාර කියනකොට තියෙන ඛේම භූමිය කියලා. ඛේමං අශෝකං විරජං ඛේමං. ඉතින් ඒක ආසේවනය කරන්න කියන පුළු පුළුවන් ක්‍රමයෙන් එතෙන්න ගිහිල්ලා ඒක හිත බය වෙනවා. හරියට මේ පරණ ගැමි මිනිසෙකුට ඔපරේෂන් එකට ගියාට පස්සේ ඉන්ජෙක්ෂන් ගහනවා කියපුව ගමන් බය වෙනවා. තිහිනති කරයි කියලා. නැවත සීනති කරන්න ඔපරේෂන් කරන්න බෑනේ. මේ සීනති කරන්නේ ඔපරේෂන් පැත්තේ සුව කරන්නනේ. ආන්නේ වගේ මේ සංඥා නැතුව ඉන්න පුළුවන් තැන අපිට පුළුවන් ද gedara dure කට්ටියත් එක්ක ඉන්න ගමන් ඔක් කරන්නේ. ඔය මිනිස්සු අපිට සීලයින් දෙනවා ඒකට. නැත්තම් ඇම්බියුලන්ස් එකක් ගෙනල්ලා බැඳලා අරගෙන යනවා. අපි එන්නේ මේ වගේ පිස්සු පිස්සු ඉන දාගෙන මේ පිස්සන්නේ එහෙම පිස්සුවක් නැහැ නේ. මේගොල්ලෝ සීලයින් දෙන්න හදන්නේ. දැන් අපිට සංඥා නැත්තම බම්බු ගහගන්නේ. අපිට මොකෝ? අපිට බන්නේ නැහැ. අපිට ගහලල්ල. අපි පුළුවන් තරම් බලනවා මේ සංඥා නැති තැනට යනවා එනවා. එනකොට දන්නව නැහැ. එතකොට කියනවා බුදුහාමුදුරේ ඒතං සන්තං ඒතං පනිතං යද්දං උපේක්ඛා. කියලා අතෙන්ද අනේක ඒ බය වෙන තැනට දු කරනවා. ඊට පස්සේ මරන්න බෑවුව. මුගින් මරන්නේ. ඌ අත්දකින්නේ මේ මරණයනේ తాවකාලිකව. මරණය කියන්නේ අමරණීයත්වය තමයි. මෘතේ හරහා තමයි අමෘතයට යන්න තියෙන්නේ. ඒ නිසා මේ වගේ දෙයක් හම්බෙච්චාම හිතා ගන්න ඕනේ මම හොඳ ජීවනයේ යවුනේ ඉඳද්දි මම මරණය අත්දකිනවා. ඒ මරණය කියන තැන බුදුහාමුදුරු ඉන්නවා. ධර්මයේ තන තියෙනවා. බීතිකාවක් තියෙනවා අපේ. අන්නේ බීතිකාව හරහා යන එකට මම කියනවා පෞරුෂත්වයේ කියලා. පරුසකම කියලා. ඒකට කියනවා සාහසික කියලා. කිසි කෙනෙකුට වග වෙන්න එපා. මේ ජීවිතේ අපිට තියෙන පිස්සු කෙලින්ද. නැත්තම් පෙන් කෙලින්ද. එහෙම නැත්තම් මේක මේ රැඩිකල් වෙන්නේ. එතන යෝනිසමංස්කාරය කියන්නේ. එහෙම නැතුව දන්න දේ තුල නිවන ඇත්තේම නැත්තම් මෙතන සමහර විතක නිවන තියෙන ඉඩ තියෙනවා කියලා බුදුහාමුදුරෝ කියනවා. ඒක නිසා මේක ආශේවනය කරන අදහසින් හිතන්න පුළුවන්ද සක්මනේදි මෙහෙම දෙයක් එන්න පුළුවන් කියලා. නැ පරියන්කේ නම් ඇත්ත එක වහගෙන බ්ලැන්ක් එකට යන්න පුළුවන් කියන එක හිතෙනවනේ. සක්මනේ වෙන්න පුළුවන්. සක්මනේජ වෙන්න පුළුවන් සක්මන් ඊබේ සක්මන යනවා. තම මොනවක්වත් කරන්නේ හොඳට බලනකොට සිනිතා තේල ධාරාව තෙල් ධාරාවක් වැක්කිරෙනා වගේ සියල්ලම සිද්ධ වෙනවා. කරන්නෙක් නැහැ නිරීක්ෂණයක් විතරක් තියෙනවා. කරන කරන කෙනා මෙනෙහි කරන කෙනා මුලමැදවල මොනවත් නැහැ. සක්මන යනවා. ඒ මොහොතේ විතරයි ජීවත් වෙන්න කියලා බුදුහාමුදුරු කියනවා. අනික හැම වෙලාවෙම අපි තටමන. අනික හැම වෙලාවෙම අපි ඉන්නේ මායාවක. අනික හැම වෙලාවෙම අපි ඉන්නේ හීනෙක. මේක විතරයි ජීවත් වෙන මොහොත. ඒක වැඩි කරගන්න එක තමයි අපි මේ සතියෙන් කරන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ආනාපානිය නොදෙනිය යනවා. ඊයේ කිව්වාගේ ආයෙත් එකට ආනාපානිය ගෙනත් දාගන්න ඒවා. ඒක ඒකේ නිදර්ශනේ අනික් කැලේ. අපි බයක් තියෙනවා. එතකොට අපි කරන්නේ හයියෙන් හුස්ම ගන්නවා. ඒ කියන්නේ සංඥා නැතිකමට තියෙන බයක් තියෙනවා අපේ. ඒකම තමයි අපි ආශේවනය කරන්නේ. ගෙවිගෙන යනකොට මේකට හුදේකලාව කියලා නමක් දානවා. විවේකයේ කියලා නමක් දානවා. විශ්‍රාමයේ කියලා නමක් දානවා. ප්‍රමෝදයේ කියලා නමක් දානවා. සති සම්පජඤ්ඤය කියලා නමක් දාලා පුළුවන් තරම් දෙන්නේ. ඔය ඔය පරිශයෙන්ද කිසි කෙනෙක් එක්ක ඇග්‍රීමන්ට් එක යන්න බෑ. මම යයිකොත් බෑ. දන්න කියන හැම කෙනාම මේකට කරදර කරන නිසා මේක බුදන්න බලන්න යන්න ඕන. හැබැයි කියන තරම් ওই යක කළු පාට නැහැ. යකා නම් තමයි ඔය හිතෙන් තරම් කළු පාට නැහැ. ඉතින් අපේ මේ මේ මේක බෞද්ධයට අමාරුයි. බෞද්ධයා බොහොම අමාරුයි මොකද බෞද්ධයාට ඕන කරලා තියෙන මේ පින් පොතට ඉලක්ක හඳාගන්න eBay. ඒකට සංඥා කැට කැට එකතු වෙන්නේ. සංස්කරණය කරනවා කියලා කියන්නේ මේ පින් එකතු කරනවා. වින් එකතු කරනවා කියලා කියන්නේ ඉතින් සංඥා කිව්වහම කියලා නිම කරන්න වෙන. නමුත් මදුබින්නික සූත්‍රයේ බුදුන් කියනවා සංඥා අනුසය කරන්නේ නැති තැනකට යන වාදයක් මයි ළඟද. මම ඒක ආශිවණය කරනවා. මම ඒක භාවනා කරනවා. මම මම මොනවද කරනවද කියලා මොනවද වෙන්නේ කියලා මට දැනීමක් නැහැ. ඉගෙනීමම නැහැ. ඉතින් මට පුළුවන්ද මම නැති එක අරමුණු කරන්න. ඒ කියන්නේ මම ඒක යන්නේ සුයිසයිඩල් නේ. මම අරමුණු කරනවා මම නැත්තෙන් යන්නේ. ඒ කියන්නේ suicide bombing. ඒ නිසා මේක තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හිටියා නම් ලංකාවේ ප්‍රභාකරන් තමයි. අපරාධ මිනිහා මැරුවා. ඌ ඉතින් පුරුදු කරන්නේ. ඌ පුරුදු කරන්නේ ඉතින් suicidal. මේ ජාතිය වෙනුවෙන් නැත්නම් මේ ජාතික විමුක්තිය වෙනුවෙන් බුදුහාමුදුරුවෝ තමන්ගේ විමුක්තිය වෙනුවෙන් suicidal. ඉතින් ඉස්සල්ලා ජානුව දන්න කට්ටියකම අතහැරපන්. අතහැලා භාවනා ගියාට අපිට තේරේ වෙලාවක මේ අල්ලගත්ත එකම අරමුණ එකක් ගෙවෙනවා. එකක් ජයසිරි මංගල අන්තිමටම ගෙවෙන්න අරපන්. එසකොට උඹ නිකන් මැරෙනා වගේ, යතුරු ගිල්ලනවා වගේ, ගිනි කන්දකට දැම්මා වගේ, සුළුසුරුකට අහුනවා වගේ සහලවනවා, දඟලනවා මේක ඇතුලේ. එන වැඩ ගොඩක් යනවා. කමන්නේ කියන්නේ ටික ටිකනේ ප්‍රතිපදාවනේ පුරුදු කරලා කරලා කරලා ගිහිල්ලා දැක දැක දැන දැන අතින් ගිය ගමන් අලුත් ආත්මයක් ලැබුණා වගේ ජීවිතයක් අලුතෙන් ලැබුණා වගේ තන්නේ කරම ක්‍රිස්ටල් ක්ලියර් ක්‍රිස්පි ඒ චිත්තක්ෂණේ ඉතින් ඒකට අවදි වෙන්න පුළුවන් ඒක දැම්ම බෑ දැම්ම පේන තියෙන එක බයක් චකිතයක් ඒකට අවදි වුණේ නැත්නම් ඒ ඒ මොහොතට අවදි වුණේ නැත්නම් කාලොස් කැස්ට්‍රනින්ගගේ පොත්වල ලියලා තියෙනවා මේ මායා ශිෂ්ටාචාරයේ කණ්ඩායම් නායකත්වයට තෝරන්න නැතුළු අවදි වෙන්න බැරි කෙනාට කණ්ඩායම් නායකත්වයට ගන්නේ හීනෙකට අවදි වෙන්න පුළුවන් මනුස්සයෙක් විතරලු. ඉතින් අය කියන්න ඕනේ හීනයක් අපම බය වුණාද? හීනේදී හීනේ ඉන්න බව දන්නවද කියලා. සාමාන්‍ය හීනේ ඉන්නකොට හීනේ බදා ගන්න බෑනේ. අත ඒගොල්ලන්ගේ සිස්ටම් එක අවදිද නැද්දද කියලා බලන්න හැම වෙලාවෙම අත් දෙක මෙහෙම සම්මිතිකව තියලා මේ සටහන බලන්න කියනවලු. Tamande හිතුනේ මම මේ හීනයකද මායාවකද කියලා චෙක් කරන්න ඕන නම් යා මෙහෙම කරලා බලනවා. ඒ කියන්නේ ආනාපානෙ වගේ. අරමුණට. ඉතින් හීනේදී එහෙම කරන්න බලනකොට පොඩි chance එකක් තියෙනවලු මේක මායාවක්ද ඇත්තද කියලා. ඒක හෙලි කෙරුවට පස්සේ මේ කාලොස් කැස්ටෙන්ගේ පොත් සීරීස් එකක්ම තියෙනවා. හෙලි කරාට පස්සේ හීනේදී අවදි වෙනකොට තලබිඥා ලැබෙනවා. අභිඥා කයම ලැබෙනවා. අපිට හීනෙන් පීනන්න පුළුවන් හීනෙන් උඩ යන්න පුළුවන් බිම යන්න පුළුවන් අතන වෙන දේ මෙතෙන්දී කරතයි ඉතින් ඒකට අවදි වෙන්න බෑ නේද ඒක කලබලයක් නේ භවනාදී යන්න වයිසන ඒ ගෝත්‍ර නායකත්වයේද බුදුචානන්සේ කියන්නේ පෘථග්ජන භූමියේ ඉඳලා ආර්ය භූමියට යනකොට ඔය මත් කට්ටේ පයින්න ඕන. ඒකට ඔක්කොම දීලා දාන විතරක් නෙවෙයි. දීලා දාපු බවට ජීවිත සංඥාවක් ඕන. ජීවිතේම ප්‍රූෆ් එකක් ඕනේ මම ඉන්නව සංඥාව නැතුව. ඒකට මම යදේ. මට පුළුවන් මේක sannivedanaya කරන්න. මොකද සංඥා නැති එකක් කාටද කියන්නේ? ඒකට මොකද්ද අභිධර්ම කියන්නේ? මොකද්ද ත්‍රිපිටකය කියන්නේ? නිකන් උපමා රූපක ටිකක් විතරයි. ඒ තියෙන්නේ උතෙන් යන්න තමයි. නමුත් ගියේ නැති කිසි කෙනෙක් නැහැ මෙතන හැම කෙනාම ඒකට නූල් ගැට ගන්න පිළිත් නූලක් ගැට ගන්න. එහෙම නැත්නම් මේ සෙත් කවියක් කියව ගන්නවා. ආශිර්වාද ගන්න ගන්න අම්බෝ මේක කියලා ඒ වෙලාවේ ආවේ නැත්තම් ඉවරයි. නස්රුදීන එක දවසක් ඇවිත් නස්රුදීන හල දෙනවා. අරබිනේ මේකේ ඉන්න ජෝකර් කෙනෙක් හැබැයි රාජකීය ජෝකර් කෙනෙක්. ඌ එක දවසක් දෙයයන් ස්තුති වේවා දෙයයන් ස්තුති වේවා කියලා හැමතැනම හොයනවලු. ඊට පස්සේ ඉතින් මේ මිනිහා ඔක්කොම අඳුරනවා ගමේ මිනිහානේ. ඉතින් මුල්ලාගෙන් කතා කරලා ඇවිල්ලා මොකද මුල්ලා බලපංකෝ මචං බූරුව නැතිලා කිව්වා. ඊට පස්සේ අර මනුස්සයත් හොයනවලු. හොයන යන ගමන් අපිට දැන් අපිට මේ බූරුව නැති වෙච්ච එකේ අයියෝ කො මේ දෙයයන් ස්තුතියෝ කියන්නේ. මචං උඩ බූරුව උඩින් දදි නැති උනා නම් එහෙම බලපන් මාත් නැති වෙනවනේ. දෙයියෝ පුදුම දෙයක් නේ කරලා තියෙන්නේ. මම ඒකට මේ ස්තුතියන්ට කියන්නේ බලපන් මම නැති උනේ නෑනේ. ඉතින් අපි මේ බුදුහාමුදුරන්ට ස්තුතිවන්ත කියන්නේ අනේ අර වෙලාවේදී සංඥාව පොඩ්ඩක් දීපු නිසා බුදුහාමුදුර බුදු. ඉතින් දෙවි පීඩයි බුදු සරණ කිය භාවනා කරන මොකද සංඥාව නැති වෙච්ච වෙලාවේදී බුදුහාමුදුර ඉතනේ වෙනුවටවත් ඉන්නේ. ඒකත් නැති වුණා නම් හිතන්න මොකද වෙන්නේ කියලා. පූර්ව අයිනේ උඩින් දැදි පූර්ව නැති වුණා නම් නසුදෙන්නේ නැති වෙනවා. අපිට කියන්න තියෙන එතෙන් ගියාට පස්සේ දෙයයන්ට ස්තුතියි. බුදුචානන් දෙකට මන්තරයක් කියනවා ඒතන් සත්තං ඒතම් පණිතයි නැතිනම් උපේක්ඛා. උපේක්ෂාවට ඵලයන්ගේ. යමුද අපි ගා ප්‍රශ්නෙට. මේ ප්‍රශ්නය සංඥා පිළිබඳව ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ඇසූ ප්‍රශ්නය හා සම්බන්ධයි. නින්දත් නොනින්දත් නැති වරහන් ඇතුලේ සංඥා නැති අවස්ථාව දෙස අවදි වී බලා සිටීමට කල යුතු හෝ දියුණු කරගත යුතු දේ කුමක්දයි කරුණාකර පහදා දෙන්න. මේක සඳහා පොඩි ලෑස්ති වී යාම කියන එක විතර ලොකු සංහඳ අපිට කියලා දීලා තියෙන්නේ. දැන් අපි මේ කතා කරපු ටික මේ කතා කරපු ටික අපිට අගරතැබ්බයක් නේද? අපි මේක භාවනාව සඳහා ඊගාව දාසේ මේක වුණොත් කලබලයකට ගණන් ගන්න නැතුව මම මේකට ලෑස්තිලා යන්න ඕනේ කියන එක තමයි ඒ පෙරහුරුව දැන් මේ අපි ස්කවුට් කැම්ප් එක දිනනවා කියලා හිතන්න. ස්කවුට් කැම්ප් එකේ ස්කවුට්ස්ලගේ පළවෙනිම මෝටෝ එක මොකද්ද? be prepared. මුළු මුළු මුළු ස්කවුට් ගමනම තියෙන්නේ සූදානම් ශරීරයේ. දැන් මේක අහම්බෙන් සිද්ධ වුණා. පොට්ට chance එකට මේක ආශේවන ප්‍රත්‍යක් කරගන්න ඕන මම මේක ඇසුරු කරන්න ඕන මම අනිත් දවසේ මේකට යනකොට පෙර ලකුණු බලලා මේකට අනුග්‍රහ කරන්න ගියොත් බය අඩු වෙන්න පටන් ගන්නවා දෙමත නැවත කරනකොට බය වෙනුවට නිසක බව එනවා. ඒක තමයි සෝවන් වෙනවා කියන්නේ. ඒ වෙනුවට බය આવොත් විචිකිච්ඡාව අරකේ ආව එක්ක අපසාද වෙනවා. බලන්න බලන්න බලන්න මේකට තිබුණ හුබස් බය අයින් වෙනවා. ඒක බුදුහාමුදුරගේ ඉපිනේ ගන්න බෑ අපිට. ඒක කරලම බලන්න. යොදවදා බලන්න ඕනේ. ඒ නිසා ලේසියට අවේ ලොකු සාංජ අපිට කියන දේ තමයි ලෑස්තිලා යන්න කියලා. ඒ කියන්නේ මේකට බය වෙන්න එපා මේක වැරද්දක් කියලා හිතන්න එපා මේ වෙනුවට වෙන මූලධර්ම දාන්න එපා හයියෙන් හුස්ම ගන්න යන්න එපා ආය සංඥා ඇති කරන්න එපා ඇතිවිච්ච යම් සංඥාවක් තියෙනවා සද්දයක් වේදනාවක් හිතවිල්ලක් ආනපානියක් ආය තුනී වෙන්නදලා ආය බලන්න අර නැති එකට යන්න එහෙම යනකොට ඒක පුදුම ප්‍රමෝදයක් පුදුම ප්‍රීතියක් සති සම්පජඤ්ඤේ වැඩි වියපත් වීමක් පස්සද්ධියක් සුඛයක් බවට පත් වෙනවා ඒකට හුදේකලාව කියන්න පුළුවන්. ඒකට විවේකී කියන්න පුළුවන්. ලොකු සංහස දැම්ම ලස්සන වචනයක් විස්රාමේ. ඔක්කොම විස්රාම. දැන් අපි 55 වෙනි විස්රාම යන්නේ. ඒක නෙවෙයි මේ. මේ ඔක්කොම මැෂින් එක ස්මූත්ලි 100% efficiency එකට වැටෙනවා. කියන්නේ මේ least frictional path එකට වැටෙනවා. comfort zone එකට වැටෙනවා. utterly ස්වභාවිකයි. full taos එහෙම නැත්නම් taoism එකට වැටෙනවා සම්පූර්ණ හේතුඵල ධර්මයක් කරනවා මට පුංචි අවස්ථාවක් තියෙනවා නිරීක්ෂණය කරන්න විතරක් හැබැයි මම යන්නේ ඒ නිසා මේකට සූදානම් ශරීරේ ගන්න තමයි අපි මේ රිට්‍රීට් වලට එන්නේ ඒකේ භයානකම දේ තමයි ඒ සූදානම් ශරීරෙන් තැලෑස්තිලා යනවා කියන එකට මරණ මොහොතේ අභ්‍යාස කරන්න බැරි එකට මරණ මොහොතදී මේක කරලා තිබුණ නැත්නම් කල්ැතුව අනාතයි. වයසට යනකොට මේක කරලා තිබුණ නැත්නම් අනාතයි. ලෙඩ වෙච්ච වෙලාවක මේ කලින් කළ තිබුණ නැත්නම් අනාත. හැබැයි කරපු එකනට මරණය අමෘතයට පහරක්. ලෙඩ වෙච්ච එක විවේකයක් වෙනවා. වයසට යන එක විශ්‍රාමයක් වෙනවා. හොඳට භාවනා කරතයි. ඒක නිසා කියනවා ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්පවිය තිද්දී භද්‍ර යවුවනේ මේකට හිත පුරුදු කරන්න මේ ආසේවන ප්‍රත්‍ය පුරුදු කරන්න ඒකල ලෑස්තිලා ඉන්න මේකටයි යන්නේ කියලා ලෑස්තියෙන් ඉන්නකොට ඕක එතන ඔය යකා කළු පාට නෑ මේක සුභාසංසටයක් බාටපත් වෙනවා බ්ලෙසිං ඉන් ඩිස්ගයිස් වෙස්සලා ගත්ත ආශිර්වාදයක් වෙනවා ඒ ප්‍රශ්නේම දෙවෙනි කොටසක් තියෙනවා සක්මන් භාවනාව පිළිබඳව. සක්මන් භාවනාවේදී සක්මන් කිරීම දෙස ඊතා සියුම්ම වරහන් ඇතුලේ එසවීම, යැවීම, තැබීම ක්‍රියාවලියක් ලෙස බලා සිටීමේදී ඇති වූ කරකැවිල්ල වැනි තත්ත්වය ගැන බයක් ඇතිවිය. එහිදී එස වූ পায় පොළොවට තැබීමට නොහැකිවීම හෝ තැනක් නැතිවීම නිසා මේ කරකැවිල්ල සිදු බව පෙනේ. කෙසේ වුවත් නැවත මුලට පැමිණීම වරහන් ඇතුලේ වම දකුණ හෝ තබනවා තබනවා කියා මෙනෙහි කිරීම නිසා මුලදී ඇති වූ බය නැති විය, කරකැවිල්ලද නැති විය, එය සුවයක් විය. මේ නිවැරදි දේ කරුණාකර විසඳා දෙන්න. ඔය අපිට මේ මෙතෙක් කරපු දෙයින් කියන්න තියෙන අර කරකැවිල්ල නැවත නැවත එන්න දෙන ක්‍රමයක් යන්න ගියා නම් ඔන්න manussත්වයේ ඉන්න පටන් ගන්නවා. කරකැවිල්ල බය වෙන්න යන්න මේක භාවනා ප්‍රතිඵලයක් කියලා ගන්න. ඒක කෙලෙස් අඩු තත්ත්වයක් කියලා ගන්න මේ විඥාණයට ප්‍රතිස්ථාව නැතුව ගියා. අපපතිත විඥානයක් ඇති වුණා. අපි ආයේ කරකැවිලා නැති කරනවා කියන්නේ විඥාණයට ආයේ ප්‍රතිෂ්ඨාවක් කරන් දෙනවා. ආයේ පොහොර දානවා. ආයේ ආහාර දෙනවා. පුළුවන් නම් ඒ ඇති කරපු විඥානයේ තියෙන අපපතිත බව නැත්නම් අනිදසන ස්වභාවය දිකට පවත් ඇව්වොත් විතරයි නිවන ලැබෙන්නේ. ඒ නිසා ඒ ක්ලාන්ත වෙන ගතියට මං කියන්නේ ඔය භාවනා කරනකොට බය වෙනවනම් දිවේර තියෙන පෙත්ත තියෙන අර TNT එක අරගෙන යන්නේ කියලා. සමහරට බණ කියනකොටත් මං කියනවා දැන් පෙත්ත තියාගන්නයි කියලා. මොකද නැත්තම් heart attack එනවා. ඔය heart attack කියන්නේ ඕකටයි. දොස්තරලා ගිය ගමන් ඒක අයින් කරලා ආ මේ ගිහිල්ලා ආයෙසර පිස්සුවක් කියලාගෙන එන්නකෝ කියලා දෙනවා. ඌක මැරෙන්න අරින්ද වෙන්නේ එකයි දොස්තරට රසාව නැතින එක විතරයි. වෙන මොකක්වත් වෙන්නේ නැහැ. ඕනෙම heart attack කෙනෙකුට ලෑස්තිලා ගියොත් ඒක heart attack එකක් නෙවෙයි. ඕනම ෂොක් එකකට ලෑස් වෙලා ගියොත් ඒවා දරන්න පුළුවන් මේ ශරීරෙට. ඒක කාටවත් ඒක දික් කරන්නවත් අඩු කරන්නවත් පුංචි කරන්නවත් පුළුවන් එකක් නැත්තේ නෑ. ඒ නිසා ඕනම heart attack කරන දොස්තරගෙන් අවංකව අහන්න මොකද්ද කරන්න කියලා heart attack එන බව දන්නවා හොඳට හුස්ම ගන්න කියන. හුස්ම ටික දාන්න කියන ඉවරයි. තක්කමුකු වුණොත් මොනවත් කරන්න බෑ. ෂොක් එකක් වැදිලා තක්කමුකු වුණොත් මොනවත් කරන්න බෑ. සර්පේ කාලා තක්කමුකු වුණොත් මොනවත් කරන්න බෑ. මේ සර්පෙක් දැන් කෑවේ හොඳම දේ තමයි ලේ ගමන අඩු කරන එක කූල් ඩවුන් කරන්න නැත්නම් අයිස් තියන්න ඉවරයි. ඉතින් බුදුරජාණන්සේ මේ දෙන දේ අපට මේ තියෙන ලෝකෙදී ඉතාම දරුණු අමාරුම දේවලට ඖෂධයක් මේ දෙන්නේ. නමුත් අපිට විශ්වාස හිතෙන්නේ නැහැ සතහට වෙන බව දුකට විදානන් කියලා. අපි මේ වගේ රිට්‍රීට් වලට එනකොට මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් අරගෙන එන්නේ. එහෙම නැත්නම් මේ ඉන්ෂුරන්ස් එකක් අරගෙන මෙඩිකල් චෙකප් එකක් අරගෙන හවල් ඉඩේ නැද්ද, හවල් බෙහෙත් පොත් නැද්ද කියලා බුදුහාමුදුරු හිටියානම් ගහයි රිට්‍රීට් ඕගනයිසර් කන රත් වෙන්න යකෝ මේ කොහෙද මේ ගොන් රැළ අරගෙන යන්න හදන්නේ? අනිශ්චිතතාවයක් තමයි මේ උගන්නන්න හදන්නේ. අහනවා ගෙදර කිට්ටුම නැහැගේ අවසරේ තියෙනවද දොස්තරගේ සහතිකයේ තියෙනවද අවශ්‍ය බෙහෙත් ටික ගෙනත් තියෙනවද ඈ එන්නේ එනකොට මේ මදුරුවා ගෙදර ඉඳලා එනකොට වයිෆ්ට කියලා එනවලු මේ රැයට චටස් ගාලා සද්දයක් ආවොත් කැම තියන්න එපයි කියලා කියනවලු අපි එළියට එනකොට කියන්නේ ගිහිල්ලා එන්නම් තියෙනවා මේක පුරුදු වෙන්න බැරුව මේක මේ ආශේවනය කරන්නේ මේක කියලා දන්නේ නැති යෝගාවචරයෝ කී ලක්ෂයක් ලෝකේ ඉන්නවද කියලා දන්නවද? කටි හරිය පහලකොට භාවනා කරන්න යනවා. මේ ආශේවනය කරන්න හදන්නේ මොකද්ද කියලා දන්නේ මේ අනිත්‍යතාවය දුක්ඛතාවය ආශ්‍රය කරන්න නෙවෙන්නේ. මේ නිට්ටයතාවය රැකගෙන යන්න. සුඛතාවය හොයන්න. ඉතින් බලාපොරොත්තු සුන් වෙනවා කියලා අහන්න දෙයක් නැහැ නේ. කාට හරි ආරම්භක දේශේ වශයෙන්ම දෙනවනම් මේ කරන්න හදන්නේ ආනාපාන දිහා බලවට ඒක හිතින්නේ නැහැ. එච්චර තමයි බලන්නේ. ආනාපාන පිළිබඳ තියෙන ආකල්ප, භාවනා පිළිබඳ ආකල්ප එකක් නෙවෙයි වෙනස් වෙන. ඒක තමයි මේ බලන්නේ. ඒක තමයි අනිත්‍යතාවය කියන්නේ. එහෙම දිහා බලනවා නම් අපි කොච්චර ලං වෙලා තියෙනවද බලන්න සප්පද්ධතියෙන්. නමුත් අපි හිතන නෑ නෑ මේ ආනබනේ හරියටම චීස් කෑල්ලක් වගේ එක දිග පළල උස එහෙමම තියෙන්න ඕනේ. ඒක හෙල්ලිච්ච ගමන් රෑ 11ට 12ට කමටහන් සුද්ධ කරන් දෙනවා මයි ගහට. මෙහෙමයි සෝන්ස ආනබනේ උණු වෙලා. චීස් කෑල්ලේ හැඩේ වෙනස් වෙලා. කහ පාට එකේ තිත් වැටිලා. දැන් මොකද කරන්නේ? අයියෝ ඒ කියන්නේ අර ස්කවුට්ස් වලට ගියාට සූදානම් ශරීරය කියන පළවෙනි ලෙසන් එක නැහැ. බුදුසසුනාසික තියෙන මේ අභිනිෂ්ක්‍මයේදී තියෙන මේ අපි යන්නේ සියල්ල වෙනස් වෙන බව තේරුම් ගන්නයි කියන කතාව දන්නේ නැතුව මගේ විතරක් නෙවෙයි පවුල කට්ටියත් ඒවත් ඉස්තර කරන්න හදනවා. ඉතින් ඒක නට කවදාකවත් මේ එක තැනකින් අතුලට බැහැ ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ එහෙම කෙනෙක් තමයි කවදාවත් මේක තේරුම් ගන්න බහින්නේ. එයා මේ සදාකාලික කාලකන්ණියෙක් නෙවෙයි. සදාකාලික අසපුරුෂයෙක් නෙවෙයි. මේ ධර්මයට අහුම්කම් දීලා භාවනා කරන ළඟ ඉඳලා ඒ භාවනා කරන අයගේ ලෙඩේ බෝ කරගන්න ඕනේ තමයි. මං ආසේවනය කරන්න හදන්නේ මොකද්ද? ඊට පස්සේ භාවනා. ඊට පස්සේ බහුලීකත. ආසේවනයටවත් කැමති නැත්නම් වෙනස් වීම. ඉතින් ආට බලාපොරොත්තු සුන්වීම විතරයි අවසානයේ ලැබෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ආනාපාන සති භාවනාව සිදු කළෙමි. සුපුරුදු පරිදි ඊටම කෙටි කාලයක් තුල ආස්වාස ප්‍රාස්වාස කෙටි වී නොදැනී ගියේය. ඉන්පසු අරමුණ වූයේ ඊටමත් නිසල බවකි. තර්මක අඳුරු සහිත ස්වභාවයකි. ඔළුව කැරකෙන්නාක් වෙන්ද විටින් විට දැනුනි. සිතුවිලි ඇති වී නැති වී යන අත්දැකීමෙමි. කොපමණ සිතුවිලි ඇතිවන්නේදයි ගණන් කරන්නට සිතුනි. එසේ සිතුවිලි හතරක් පහක් පමණ ගණන් කරන්නට ඇත. ගණන් කිරීමටද අපහසු බවක් දැනුනි. එක එක සිතුවිලි දිහා නැවතත් බලා සිටීමේදී නැවතත් ඔළුව කැරකෙන්නාක් මෙන්ද ක්ලාන්ත ගතියක් වැනි දෙයක්ද අත්දැක්කෙමි. ඉන්පසු සිදු වූ දේ කීමට මතක නැත. හින්දට ගියාමදැයි සිතේ නැවතත් මතකයේ ඇති වූ විට හිටි ඉරියව්ව වෙනස් වී නැත. කිසිම නිදිමතක නිදිමතක සේයාවකුදු නැත. අඩ නින්දකට ගියේදැයි සිතේ විස්තර කිරීමට අපහසුයි. සිතුවිලිද ඇවිත් ගැටුණාදැයි සිතේ නැද්දයි සිතේ පැහැදිලි නැත. මින් පෙර gederදී ආනාපාන සතිය වැඩි වැඩිීමේදී මෙලෙසම බොහෝ වාර ගණනක් අත්විඳ ඇතෙමි. මම මගෙන්ම විඳ ගියාද නැද්ද කියා සිය දහස්වර ප්‍රශ්න කර ඇත. එහෙත් පැහැදිලි පිළිතුරක් නැත. මෙසේ දිගින් දිගටම සිදුවීම නිසා ආනාපාන සති භාවනාව නොකර අතහැර සිටීමේ නැවතත් මෙහිදීද අත්දකින්නේ මෙයමයි. ගරු ස්වාමීන් වහන්සේ භාවනාව කරගෙන යාමේදී අරමුණ අඩු නිසා ඇත්තටම මා ඊතා කිටි නිින්දවල වලට යන නිසාද නැතහොත් මෙය මේ භාවනාවේදී සිදුවන දෙයක්ද පැහැදිලි කර දෙන්න මැනවි. ඊර්වන් සරණයි. ඔතින් මේ වෙනකොට සාකච්ඡා කරපු ටිකමත් අපි මතක් කරේ භවනාදී අපි මේ අපි සංඥාව කියන එක අරන් තියෙන මොකද මේ මදුපිණ්ඩික සූත්‍රය මුලට ගත්ත නිසා මේ සංඥා ගෙවි යෑම මගේ මරණයක් විදිහට තමයි අපි ගණන් ගන්නේ. සංඥාවේ ගෙවි යෑම සතියේ මරණයක් විදිහට. සංඥාවේ ගෙවි යෑම සමාධියේ මරණයක් විදියට ඥානයේ මරණයක් විදියට. නමුත් සර්වඥාන්සේ මේ බමුණට කියන්නේ ඔබේ යම් ආකාරයක හැසිරෙනොත් සංඥාව ගෙවිලා යනවද? සංඥාව läග ගන්න නැද්ද? එහෙව් දෙය කරපන් කියලා නේ කියන්නේ. එතකොට මේ කියලා තියෙන රචනයේ හැටියට මේ ආනාපානේ බලන්නේ දෙක නැතිලා යනවා. හිතේදී ආපුවාම සමහර විට ගණන් කරන්න පුළුවන් තරම් gadol වගේ පේනවා. සමහරට ඔක්කොම බලුවමනයක් වගේ කලවම් වෙලා යනවා. ඒක අපි කැන්බරා ඉන්නකොට මෙන්න මේ ප්‍රශ්නයක් මතු වුණා. ඉතින් මම කැමති අතර මේ දීපෙක්කනත් අපේ සාකච්ඡා වාරයට කට උතර දෙන්න කැමති නම් ඒ gadol වගේ හිතවිලි එක එක එක එක වෙන් කරන්න පුළුවන් අවස්ථාවක් ඒවා වෙන් කර ගන්න බැරුව අනාලා ඔක්කොම කලවම් වෙච්ච අවස්ථාවක් කියන මේ දෙක ගත්තොත් භාවනා වඩා දියුණුයි සතිය වඩා දියුණුව තියෙන්නේ හිතවිලි එක එක වෙන් කරලා අඳුරන්න පුළුවන් වෙලාවද නැත්නම් ඒ ඔක්කොම කලවම් වෙලා තෝන්තුව ගෙවෙන වෙලාවද කියලා මම අහන ප්‍රශ්නය. ඒක ප්‍රශ්න දෙකක් තියෙනවා. එක තමයි ආ ඉදිරිපත් වෙන්න කැමතිද නැද්ද කියන එක. දෙක තමයි උත්තර දෙන්න කැමතිද නැද්ද කියන එක. ඔව් ඒක හරියට ඒ ප්‍රශ්නට උත්තරේ හමුණා තේස්සුවා. දැන් ඒ කියන්නේ ඒක තමයි අපි දිනු කරන්න ඕනේ. මම නැවතත් උත්තරේ කියනවා මේ පියා මහත්තයා මයික් එකක් දෙන්නේ නැති නිසා. මේ හිතවිලි එක එක වෙන් කළ අඳුරන්න පුළුවන් වෙලාදී සංඥාව ඝන බහලයි. ඒව බොඳ වේගන යනකොට හිතවිලි තියෙනවා බලුවමනයක් වගේ කලවම් වෙලා. තෝන්දුයි හැබැයි ඒක ඊට වැඩිය සතිය බලවත් සංඥාව දුර්වල වෙලා. ඉතින් මේ වෙලාවේදී තෝන්තු ගතියක් දැනෙනවා. ඒක තමයි අර ඉරිටේෂන් එක පේන හැටි අපට. වැඩි යනවා යනකොට සහලවන ගතියක් එනවා මොකද අපේ ඒ පංචස්කන්ධෙම රූප වේදනා සංඥා සංඛාර විඥාන ඔක්කොම දැන් පදනම නැතුව ගිහිල්ලා. يعني මේ ජීවිතේ නැති වෙනව නෙවෙයි මේ භවය පවත්තන දින පදනම නැති කරලා තියෙන්නේ. ඉතින් අපිට කරන්න දෙන මේක තවත් අසරණ කරන්න ඕනේ. අසරණ කෙනෙකුට පේනවා දැන් ওই හිතවිලි බොඳ වෙලා ගියාම ඇති වෙන වලුවමනයක් තියෙනවනේ. සද්ද බොඳ වෙච්චාම තොළු බයව. ඔය බලුවමනෙමයි. වේදනාව පොද වෙච්චාමත් ඔය බලුවමනෙමයි. ආනාපාන පොද වෙච්චාමත් ඔය බලුවමනෙමයි. මේ බලුවමනේ තමයි මේ සියල්ලම ඇති වෙන්නේ. ප්‍රകൃති අපිරියයි. ඒක නිෂ්පාදනීය ප්‍රියයි. හරියට මඩක ඇති වෙච්ච නෙළුමක ජෝරුවෙන් නෙළුම් මල ලස්සනයි. සුවඳයි. හැඩයි. සිටු දෙවියන්ගේ ඔළුවේ පළඳනවා. නමුත් ඒකේ මඩේ තියෙන්නේ මූල ශක්තිය මඩේ තියෙන්නේ. ඉතින් මේ බලුවමනය දැක්කනම් ආයෝක ඉල්ලයිද කවුරු හරි? නෙළුම්මල දැක්කොත් ඉල්ලනවා. ඉතින් නෙළුම්මල තමයි සංසාරේ කියන්නේ. නෙළුමට ඕජාව ගන්න බලුවමනේ. ඉතින් ඒ නිසා භාවනා කරලා අපේ හිත වැඩි වේලාවක් බලුවමනේ තිබ්බනම් ගොජේ ෆ්ලක්ස් එහෙම නැත්නම් මේකට නාම රූපේ කියලාත් කියනවා. මේකේ පැවැත්ම නම් යාට තේරෙ කොච්චර වෙහෙසද කියලා. ඒකට ලකුණු හතරක් තියෙනවා කියලා සාරිපුත්‍ර සංසඳන කරනවා පෙළන ගතිය, තවන ගතිය, සංකර ගතිය සහ විපරිණාම ගතිය. ඒ බලුවමනේ හැඩේ එක සැරයක් පෙන්නපු එක ආයෙ සැරයක් පෙන්නන්නේ ගොජේ. හරි බලාන ඉන්න විනාඩ එහෙන ගහපන් කියලා හිතෙන් හිතෙන් තරම් වාතයක්. ඒ නැත්නම් පෙළන ගතියක් තවන. හැබැයි කෙලෙස් ඇත්තෙම නෑ. මේක හිතවිල්ලක් gadolයක් වගේ ආපු ගමන් සංඥාවක් එනවා කෙලෙස් වෙනවා. සද්දයක් කියලා නම් කරපු ගමන් කෙලෙසයක් වෙනවා. ඒ නිසා ඒ බවටපත් වෙන්නත් මේ ප්‍රහග් අවස්ථාව සියල්ල ඇති කිරීමේ මේ මූලික Javaයේ මේ ප්‍රභවය අදින් බුදුමනු මමයි එකයි. බුදුරජාණන්සේ මමයි එකයි මනුස්ස ඔක්කොම එකයි. නමුත් අපි කැමැති මේක gadolයක් බවටපත් වෙනවා නම් ඒක හිතවිල්ලක් බවටපත් වෙනවා. නේද වේදනාව සද්දයනම එතකොට මේක කෙලසිලා ඉවරයි. අපිට පුළුවන් ද මේ ප්‍රහග් අවතියේම දිගට පවත්වා ගන්න. එතකොට ක්ලාන්ත ක්ලාන්ත ගතිය දැනෙනවා. කිසි දෙක ස්ථිරකමක් නැහැ. භාගෙට බීලා වගේ තෝන්තු ගතිය. භාගෙට හීන දකින්න වගේ. අසරණයි. අනාථයි. ඒකාකාරී. අනාරක්ෂිතයි. තර්ජනාත්මකයි. ඒකට තමයි සද්ධාව චෙක් කරන්නේ. මේක දිහානින්න පුළුවන් නම් සද්ධාව තියෙනවා. නැත්තම් ওই තියෙන සද්ධාව ටෙස්ට් කරලා ටෙස්ට් එකේදී පරාදයි. මෙතනදී සීලෙ කැඩෙන්නේ නැහැ කියලා දන්නවනම් ඔය කොච්චර බය වුණත් එයාගේ සීලේ අරසා වෙනවා. මෙතන සතිය කැඩෙන්නේ නැත්තම් එහෙනම් සතිපට්ඨානයි කියලා කියන සතිය ස්ථාපිතයි. ඒක නිසා මේ තෝන්තු ගතිය සුබ ලකුණක්. ඒ නිදර්ශනයක් වශයෙන් කියනවා කුලකාන්තාවකට දරු ගැබක් පිහිටියර පස්සේ දරු ගැබත් එක්කම උදේ උදේට වමන යනවා ආහාර රුචි නැති වෙනවා ඒ ඇඟේ අපහසුකම් මතයක් එනවා. ඒ මොකද අර කල්ලේ අපද්‍රව්‍යතා ශරීර පරිවෘත්ති කෘතිය අපද්‍රව්‍ය කියන දෙකම එනවා ලේ ධාරාවට. දුක කියන්නේ ඕකට. දුක් දෙකක් එනවා. ඉතින් මේක කියන වෛශ්‍යාවකට මේක විශාල පාඩුවක්. මොකද යාගේ බිස්නස් හරියන්නේ නැහැ ඊළඟට. කුලකාන්තාට විශාල ලාභයක්. මොකද දැන් දරුකබ්බ පිටියා. ඉතින් ඊට පස්සේ මේ දරුකබ්බ රකින්නවනේ. ධාතු ගැපට ගැප්පේ හැරපානවනේ. ඉෂට බර තියන්න දෙන්නේ නැහැ, උකුරට බර දෙන්න දෙන්නේ නැහැ, වැටෙන්න දෙන්නේ නැහැ. මොකද දන්නවා මේ දොළදුක ලකුණු පහළ වීම දරුපසූතික ලකුණක් කියලා. නමුත් අටුවජාන් වහන්සේ කියන වෛශ්‍යාවක් මේක ඉක්මනට කප්සකල දාන. එයාට ඒක මහා කරදරයක්. ඉතින් මේ අසත්පුරුෂ වැඩිද කරන්න අපි සත්පුරුෂ වැඩිද කරන්න කියන එක වගේ මේ බය එන්නේ නැත්නම් ඇති භාවනා ජීවිතයක් නැහැ. නිකන් ගොඩ ඉඳලා පීනන්න හදනවා වගේ වතුර ගෑවිලාවත් නැහැ තාම. ඒ බයට ලෑස්ති වෙනවා නම් තනිකමට ලෑස්ති වෙනවා නම් ඒකාකාරීකමට ලෑස්ති වෙනවා නම් අසරණ ගතියට ලෑස්ති වෙනවා නම් එතන තමයි සද්ධාව චෙක් වෙන ගන්න. එතෙන් තමයි සීල බලන තැන. එතෙන් තමයි සතිය බලන තැන. ඒක මගේ අත්දැකීම තමයි. ගෙදර එක පැයක් භාවනා කරලා ඕකේ ඕක අතහැර ගන්න අමාරුයි. දැන් මේ වගේ බැඳගෙන දෙන්න පටන් ගත්තාම උදේටත් දෙනවා හැන්දෑවටත් දෙනවා කාටද කෑමට පෙරත් දෙනවා කෑමට පස්සෙත් දෙනකොට කොතරම් හරි වදිනවා. මෙල්බන් ඇවිල්ලා වුණත් රෙසිඩෙන්ෂල් රිට්‍රීට් එකක් ඕන කිව්වට පස්සේ සේනම තරහ වුණා මයිත් එක. කිසි කෙනෙක් කැමති වුණේ නැහැ. ඒගොල්ලෝ කිව්වා ඒක කරන්න බෑ මේව එකට ලෑස්ති වෙලා නැහැ මම කරන්නේ නැත්තම් මම බුහාගනිලා මම එන්නේ නැහැ. රෙසිඩෙන්ෂල් ගිහලා ඉස්සල්ලාම කෙරුවෙත් මෙල්බන් තමයි. දැන් දන්නවා රෙසිඩෙන්ෂල් රිට්‍රීට් කරන කට්ටිය මේකට යන්නේ නැතුව ඒ සිද්ධි වෙන්නේ නැතුව එකින් එකට එකින් යන්නේ නැතුව මේක ගන්න බෑ. ඒ කියන්නේ ඒක ගිහින්දලා කරන්න බෑ කියන එක නෙවෙයි. ආධුනික මනසකට බෑ. ආවට පස්සෙත් අපි ඒකට සලකන්නේ වෛශ්‍යාවක් වගේනේ දැන්. කුලකාන්තාවක දෙන්නේ ගබ්ස කරන්න මේ හදන්නේ. ආය අරමුණු ගෙනත් දානවා මේකට. ඉතින් අපි මේක දරු ගැබක් රකින මේකට කියන්නේ අටුවාචාන් වංශලා සක්විති රජ ගැබක් දරු රකින මහේසිකාවක් වගේ මේක රකින්න කිරිවදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ මේ අනතුරු භාවය මේ අනිශ්චිත භාවය මේ කියන ඒකාකාරීකම මේ නීරසකම මේ සැකමසු ගතිය භාවනා ප්‍රතිඵලයක් විදිහට රකපු ගමන් මේක ඉඳපු ගමන් මේක වෙස්සලා ගන්නවා يعني අව මේ blessing in disguise මේක වාසනාවක් වටපත් වෙනවා එතකොට ඉඳගෙන ඉන්න මිනිහා නෙවෙයි නැගිටින්නේ වෙන මිනිහෙක් නැගිටින්නේ වෙන ගෑණියක් නැගිටින්නේ ගෑණියෙක් නැගිටින්නේ ඒ නිසා මේ බලුවමනේ පොඩ්ඩක් පේන්න රින්දපා. ඒ අර අපේ පැත්තේ හිටිය බස් ඩ්‍රයිවර් කෙනෙක් මේ දවස්වල ඉන්න ලොකු බස් ඉතින් බීලා ඩ්‍රයිවිං කරන්නේ. වමන යනකොට මෙහෙම කළා ගිලිනවා. අයියා බාරක්කුනේ. එළියට යන්න දෙන්නේ නැව. ඒකයි බලුවමනේ කියන්නේ ආපහු බොන්න ඕනේ. මේගොල්ලෝ මික්මන්ට එළියට දාන්න හදනවා ඒසකොට අරුවා. ඊට බයිනවා එම් බීලා වමන කරනවා. ඔය කට වහගෙන ආපහු ගේනවා. නිසා යෝගාවචරය කියන්නේ අමුතු සතෙක්. යෝගාවචරය කියන්නේ ඔය ඕගොල්ලෝ හිතන જાති එක්ක නෙවෙයි. ඒක නැත්තම් හරකව අමාරලා ගන්නනේ. ඒ වගේම අපි අමාරන්න හදන දේ දාන්න එපා. දැම්මොත් කවදාකවත් ඉලියෙන්නේ නැහැ. ඕක භාවනාවේ ප්‍රතිඵලයක්. ඒක දරුදවක් පිටරෝ ලකුණක් කියලා මේක බලන්න නම් දරුව හම්බ වෙච්ච අත්තම්මලා එයාට උදව් කරන්න ඕනේ. කවදාවත් දරුවෙක් හම්බ වෙච්ච නැති වඳ ගෑණියෙකුට එයාට උදව් කරන්න බෑ. ඒ ප්‍රසූත වේදනාව දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා මේ සාසනය තියෙන වෙලාව විතරයි අපිට මේ හවුහරණක් තියෙන්නේ. ඒ වගේ මේක හෙලි කරගන්න බැරි නම් හිතන්න. මේක කියාගන්න බැරි නම් අපි අර පරණ මොට වෙච්ච අදහස් වලින්ම අපි භවනා කරන්න යනකොට මේ නිත්‍ය සංඥාම බලාපොරොත්තු වෙන ආනපාන හිතවිලි gadol වගේ තියෙනවා. බොඳ වුණොත් නඩු. බොඳ වුණාට පස්සේ වේදනා හිතවිලි සද්ද ඔක්කොම එකයි ආනාපානෙත් එකයි ඒක දිහා බලන ඉන්න පුළුවන් නම් කෙලස් නැහැ. හැබැයි බලන ඉන්න බැරි කම්මැලිකමක් තියෙනවා. නීරස ගතියක් තියෙනවා. ඒකාකාරී ගතිය. ඒක තමයි පෞරුෂත්වයමයින කෝදුව වෙන්නේ. තේරුණාද? ඒ තමයි මම කියන්නේ බය. ඒ බය. මූල කර්මන්ත මොනම හරි ආපව gadol හදන්න හදන එක තමයි අපේ තියෙන මෝඩකම. ඇයි මේ ඇති වෙච්ච මේ ඔක්කොම දිය කරගත්ත ගතිය, සංඥාව දුරු කරගත්ත ගතිය, අනුසේ නැති වෙච්ච ගතිය මෙච්චර අමාරුවෙන් හදාගත්ත පස්සේ ඇයි ආයෙ සංඥාවක් දාන්නේ? ඒක ඒකට දාන්න ඕන ඒක තමයි අපි හැටි. ඒක තමයි බුදුන් කියන්නේ අන්න ඒකට ලෑස්තිලා ඵලයා. ඔබට බලපං උද හිත පෙරක දෝරුකම් කරන හැටි. ගොඩ පෙරක දෝරුකම් දෙන හැටි. මේක වෙනකොට බයිත්‍රි භාවනා කරපන්. බුද්ධානුසුතිය කරපන්. හයියෙන් හුස්ම ගනින්. ආනාපාන කරපන්. ඇස් දෙක අරලා බලපන් ෆැට් එකෙන් බඩු ටික ගෙදර ගෙන යන තියනවාද කියලා ඒකෙන් නෑ ඒකේ නෑ ඥාන පිරිමකම. ඒක හැම කෙනා බයගුල්ලගේ හැටි එක තමයි. බයගුල්ලා නිතරම බලනවා ආයේ පෙග්ස් හොයනවා. ඒ කියන්නේ රෙෆරන්ස් මාක්ස් හොයනවා. ඒ හොයන්නේ මොකටද? ආයේ සංඥා විස්ථාපිත කරන්නේ. සංඥා බොහොම සම්මනාපෙන් ඉබ්බදියට දාන්න හදනකොට නැවේ මව මැරෙයි දාන්න එපා වතුරට කියාගෙන තමයි එන්නේ. ඒව තමයි කෙලස් කියන්නේ. ඒව තමයි වංචනික ධර්ම කියන්නේ. ඉතින් ඒකට අපි ලෑස්තිලා ගිහලා යමක් නොකර සිටීම කොච්චර කුසලයක්ද කියලා හිතන්න. යමක් කිරීමට වඩා අකිරියෙන් සිදුවෙන කුසලය කිසිම බෞද්ධෙක් දන්නේ නැහැ. බෞද්ධය කුසල් කිරීමක් කරා කරන්නේ. මේක කුසලයක් වෙන්නේ අකිරියෙන් තණ්හාමාන දිටි නෑ රාග දෝෂ මොන. ඒකට ක්‍රියාහිත කියන එක. මේක තමයි ක්‍රියාහිත කියන්නේ. යමක් නොකර සිටින එක ක්‍රියාහිත කියන්නේ. කරන එක නෙවෙයි. රහතන් වහන්සේ තියෙන ක්‍රියාහිත. ඒ ක්‍රියාහිතේ මොකද ඒ ක්‍රියාහිත වෙන්නේ ඒ වෙලාවේ කරන්න ආසාවක්වත්, තණ්හාවක්වත්, මාන්නයක්වත්, ditthියක්වත් නැහැ. ඒක එයා දන්නවා. එසා ක්‍රියා හේතු සමාදන් වෙන්න දන්න කෙනා තේරෙනවා. හිතාමතා කරොත් කක්ක. සබ්බේ සංඛාරා දුක්ඛ. අබ්බේ සංඛාරා නිච්ච. එසේ යමක් නොකටින්න පුළුවන් කමට කියන තපස කියලා. ඒකට කියන ඊවසන ශක්තිය. උපේක්ෂාව. ඉතින් මේක අහම්බෙන් පටන් අරගන්නේ පස්සේ ඒක ඇබ්බැහියට යනවා. ජීවිතේ පුරාවට ඒකට යන්න බannෝ යමක් කරන්න පුළුවන්කම තියෙද්දි නොකර සිටීමේ හැකියාව. අහන්න පුළුවන්කම තියෙද්දි බීරෙක් වගේ සිටීමේ හැකියාව. පෙනෙති නොපෙන්නා වගේ ඉඳ තියෙන හැකියාව. ඒක බුදුහාමුදුර අපිට දීලා තියෙන ලයිසන් එකක්. ඒක ඇත්ත. නමුත් ඇවිල්ලා ගුරුවරෙක් ඉඳද්දිත් හෙලි කරන්න බැරි කමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගුරුරෙක් නැතිකමක්වත් ධර්ම නැතිකමක්වත් නෙවෙයි. මේ කයි භාවනායක දැනගත යුත්ත කියන උග දෙනෙක් දන්න. උග දෙනෙක් කියන්නේ කහපාටක් එන්න ඕනේ, පළවෙනි ධානය එන්න ඕනේ, දෙවෙනි ධානය එන්න ඕනේ, උද්‍යප්පේ එන්න ඕනේ. කුණු හරපනේ කුණු හරපනේ මේ වෙනදී වෙන හැටියට කියන්නෙත් නැහැ. කියලා ඒකේ ගුරුවරයා උපදෙස් දෙන එකක් ඉන්නෙත් නැතුව තමන්ගේ කොට පෙරදුරකම් දානවා. ඒ වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ හෙලිකිරි මේ ප්‍රශ්න තියෙන්නේ ඒකයි මම මේ පන්දි ස්වාමීන් වහන්සේට මෙච්චර වැඳගෙන ඉන්නේ උන්වහන්සේ විතර. ඒ ඒ ශිල්පෙට එච්චර දක්ෂ ඒක ගරු කරන වෙන්න මොනම කෙනෙක්වත් මම මුළු ලෝකේ දැකලා නැහැ. එච්චරයි උන්වහන්සේගේ ඒකයි මම අර CD එකක් දුන්නා මම චිත්‍ර දුන්නා. ඒක අහන්න වෙලාව තියෙනවනම් මේ භාවනා කරනකොට ඇති වෙන එක කියන හැටි. ඒතර ගුරුවරයාට බොහොම ලේසි වැඩේ. ඒක තමන් අණුවට පස්සේ තමන්ගේ මතිමතාන දාලා අනාගතතර පස්සේ ඉතින් මේක හරි අමාරුයි අර රීඩු කරන්න. නිසා ගුරුවරු නැතිකම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ගෝලයාට අවශ්‍ය දේ කියා ගන්න බැරි කම. ඩයග්නොසිස්. ඒක නිසා අපි ඔක්කොමලා ගෝලයෝ වෙන්න ඕනේ. පුළුවන් තරම් විශ්වාස කරලා කියන්න. තව කෙනෙකුට කියන්න ඔය මිනිහා මැට්ට වුණාට කමක් නැහැ. මිනිහා සමහර විතර හරියට කිව්වොත් මේක හෙලිකිරීම මේකේ තියෙන්නේ. පාපොච්චාරණේ. ඔය මයික් එක දෙන්න දෙන්න. පොළොවේ කියලා මේවා ඉදරන්න කියනවා මම හයිපර් යනවා. මම යුද්ධෙට නැති කඩුව පොස් කොටන්නද කියලා. හරි. අවසරයි ස්වාමීන් වහන්ස මම සක්මන් භාවනාව කරගෙන යද්දී මේ ස්වාමින් වහන්සේ අර ඉස්සර ඉස්සලා සඳහන් කළා වගේ අත්දැකීමක් මම ලැබුවා මම නිකන් පැත්තකට ගිහින් රූකඩයක් වමක් දකුණක් කිසි දෙයක් නැහැ රූකඩයක් ඇවිදින්නක් මෙන් සුළු මොහොතකට නිරීක්ෂණය වුණා එතනදී මේ කිසිම සංවේදනාවක්වත් කිසි දෙයක් දැනෙන්නේ නැතුව නිකන් කකුල් දෙකක් ඇවිදන් යනවා හරි සැහැල්ලුවක් වගේ දැනිලා මං හිතුවා මෙහෙම කරන එක කම්මැලි විදියද දන්නේ සංවේදනා දැනෙන්න ඕනේද දන්නේ කියලා තවත් ටිකක් කරලා බලලම ප්‍රශ්න ඉදිරිපත් කරනවා කියලා අද ඉදිරිපත් කළේ නැහැ මේ විදියටම දිගටම පවත් කරගෙන යන එක හොඳයිද මම ඇහුවොත් මේ විදියට දිගටම පවත් කරන එක හොඳයිද කියලා මොකද කියන්නේ දැන් මේ සාකච්ඡාවට සම්බන්ධ කෙනෙක් වෙච්ච කෙනෙක් විදියට දැන් හිතෙනවා ඒ විදිය කරගෙන යන්නන්ද කියලා මට ඉස්සෙල්ලා හිතුණා වැරද්දක්ද දන්නේ නැහැ වෙන්නේ කියලා දැන් මේ ස්වාමීන් වහන්සේ මේක ඉදිරිපත් කරපු හින්දායි මම මේක මේ අහන්න ඉදිරිපත් උනේ මේ ඒකට ඔය ප්‍රශ්නේ උත්තරේ සංඥා ස්කන්ධය හරහා කිව්වොත් කොහොමද ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ මොකද්ද ප්‍රශ්නෙට උත්තරේ සංඥාව හරහා කතා කරුවොත් කොහොමද ඔක් කියන්නේ එතන සංඥාවක් තිබුණේ නැහැ මම සංඥාව තිබුණේ නැහැ පැත්තක ඉඳගෙන තවත් වෙන කෙනෙක් ඇවිදිනවා වගේ ලොකු වෙලාවකට නෙමෙයි පොඩි වෙලාවක් ඇතුළත නිකන් මට දැනුනේම නිකන් රූකඩයක් කකුල් දෙකක් තියලා යන කෙනෙක් දිහා බලන් හිඳීමක් විතරයි. එතනදී කිසිම සංවේදනාවක් පතුල් වල ස්පර්ශයක් කිසි දෙයක් දැනුනේ නැහැ. ඔය කියන්නේ හොඳට තිබිලා gediya පිටින් තිබුණ මිනිස්සයා හොඳට සංඥාව තිබුණ එක දැන් ක්‍රමයෙන් අඩු වෙනවා පේනවා. එහෙමයි. මේ ඉරි කැලි ටිකක් විතරයි තියෙන බුළු චිත්‍රේ නෑ. එහෙමයි. දැන් ඒතර ප්‍රශ්නයක් එනවා මේක වැරදිලාද හරිද කියලා. ඔන්න ප්‍රශ්නේ ඇහුවා. මොකද්ද ප්‍රශ්නේ අහන්නේ? මට හොඳට තිබුණු සංඥාව මේ කය, මේ পায়, මේ වම, මේ දකුණ කියුනේ ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් බොඳ වෙලා ගියා. ඒතර දැන් මේක හරිද වැරදිද කියලා අහුවොත් උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? එහෙම හරි කියලා. ඒත් ඇයි ඒ මොකද්ද සංඥාව හරහා දෙන ජස්ටිෆිකේෂන් එක? මොකද්ද සංඥාව හරහා ඇයි එහෙම හරි කියලා කියන්න පසුබිම? මොකද්ද මූල ධර්මය? එතන සංඥාවක් නැති තැන බුදුරජාණන් වහන්සේ කියන විදිහට එතන තමයි ඉදිරියට යන්න තියෙන්නේ. දැන් බුදුරජාණන් කියන්නේ අපි උත්සාහය සියල්ල සංඥාව ගෙවම් කරන්න නම් මේක ගෙවම් කෙරිලා නම් තියෙන්නේ ඉවර නෑ වැඩේ. ඒ නිසයි කියන්නේ මේක හරි කියලා. අපි මේ මුළු එකම කරන්නේ අපිට තියෙන මතක දන්න කියන දේවල් එක චිත්තක්ෂණයකට සමුගණ්ඩයි හදන්නේ. සංඥා අනුසය කරන්නේ නැති සංඥා ගෙවද්ද ගන්න නැතුව läග ගන්නෙ නැතුව අබිරමණය කරන්නේ නැති චිත්තක්ෂණයක් සතියට ලක් කරලා දෙන්න හදනවා. දැන් මේ කිට්ටුවකට නැවිලා තියෙන්නේ. ඉතින් අනිත් දවසෙත් මෙහෙම ගියොත් ඔය ටිකේ තව ටිකක් එහාට යනවා. තව ටිකක් එහාට යනවා. ආන්න ඒක තමයි භාවනා කරනවා කියන්නේ කියන්නේ Brahmacharya ජීවිතය කියන්නේ. ඉතින් ඒක නිසා අපි කියනවා මේකම කරන්න මේක හරි. ඇයි ඒක කියන්නේ අපි මේ මුළු ප්‍රයත්නය සංඥාව ගෙවම් කරන්නයි යන්නේ. හැබැයි හැම කෙනාගේම භාවනාව සංඥා ගෙවන් කිරීම නෙවෙයි. සමහරු රූප ගෙවන් කිරීම භාවනාව කරනවා. සමහරු වේදනා ගෙවන් කිරීම භාවනා කරනවා. සමහරු සංස්කාර ගෙවන් කිරීම භාවනා කරනවා. ඒ නිසා භාවනා යෝගාචරෝ හතර දිනක් ඉන්නවා. මේ මදුපිණ්ඩික සූත්‍රය තේරුම් ගත්ත හරි නැතුව හරි කතාව ගෙන යන දන්නේ සංඥාස්කන්ධය හරහා. ඒක නිසා අද දවසේ ගොඩක් අපි මේ සංඥාව කියන එක ඉස්සරහ ඒක විතරයි තියෙන්නේ කියලා හිතන්න එපා. සංඥාස්කන්ධය තේරුම් ගන්න ලේසි ලේසි වගේ අපි දැනෙනවා රූපස්කන්ධය කරලා දැන් අපි sannivedana කරන සංඥාස්කන්ධය හරහා නමුත් පුදුජාන්ස් කියනවා sannivedana කරන හැමදේම කෙලෙස් ඒක නිසා නිවනේදී sannivedanaයක් නැහැ එතන හොඳම චිත්තක්ෂණය. ඒ කියන්නේ හැමදාම නිවෙන ඉන්නවා කියන එක නෙවෙයි. එහෙම එකක් මේ කම්බිනේෂන් එකේ තියෙනවා. ඒක තියෙන නිසා ඔබ සංඥාව ගෙවන් වෙන ක්‍රමය කරනවා නම් කෙල වෙනවා නම් ඒකට උදව් කරන්න දවසක ඔබට යන්න පුළුවන් තැනකට සංඥාවද ගියන්න පුළුවන් ඉහළම කෙලවරට යන්න පුළුවන් එතකොට අපිට තේරෙනවා නසඤ්ඤ සංඤේ නෝපවි සංඤේ න විභූත සංඤේ එවන් සමේතස විභූති රූපං සංඥා නිදානානි ප්‍රපංච සංකා හිත ප්‍රපංච කරන තාක් තැවෙන තාක් තැවෙන්නේ සංඥා පදනම් කරගෙන සංඥා ඇති නොකරන චිත්තක්ෂණයකින් කවදාකවත් තැවීමක් කවදාකවත් අසහනයක් එන්නේ නැහැ. ඉතින් අපි මුළු දවස පුරාම කරන සංඥා වඩන එකනේ. සාමුකෝ ඉන්නකොට ගොඩක් වැඩි. ජනසන්නිවේදෙන්නකොට ඊටත් වැඩිය වැඩි. ඒක නිසා අපි සංඥා කරන්නේ නැති ගස්කොලන් එක්ක ඉන්නකොට එහෙන් අපිට එන්නේ හැබැයි අපින් යන එක තියෙනවා. ඒකත් අඩු කරුවට පස්සේ අපිට මේ ජීවිතේදිම මිතෙක් අත් නොවිඳපු සංඥාවේ අඩුම தත්ත්වය හෝ 100ක් නැත්ත්වය නම් කේවල කියලා කියන්නේ සීදීනසගෙන මේ එතෙන් යන්න බෑ. කළ හැකි බව තේරුම් ගත්තොත් යෝගාවචරයක් වෙනවා. අපි මෙතෙක් කළේ මොකද්ද? විවිධාකාර සංඥාවල් නෙමේ පටලවාගෙන තියෙන්නේ. ඒ නිසා යම් යම් යම් ඒ භූත දුක්ඛං සම්භෝති සබ්බං සංඥාය නිශ්චිතං. ලෝකේ අජිතාක් සියලුම දුක් සංඥා පදනම් කරලා තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාවේදී ආස්වාස ප්‍රාස්වාස කරන විට නාස්පුඩු දෙකින්ම වාගේ ඇතුළු වීම පිටවීම සිදුවිය. පළමුව වාර 10ක් පමණත් ඉන්පසු 15 20 30 පමණත් සිහිය පවත්වා ගැනීමට හැකිවිය. මේ අවරින් දිගටම භාවනාව කරන විට નિયમિત කාලය අවසන් විය. භාවනාව නිමවීමෙන් පසු මාහට ලොකු වෙනස් වීමක් දැනුනි. මගේ සිතට ලොකු සැනසීමක් සහනයක් දැනුනි. දිගටම තවත් පැයක් පමණ ඒ සහනය සතුට පැවතින. වරහන් ඇතුලේ අමුතු කල්පනාවක් මෙන්. භාවනාව කෙරෙහි දැඩි උනන්දුවක් සහ ඕනෑකම තවදුරටත් වැඩි විය. වැඩි වේලාවක් සිහිය පවත්වා ගැනීමට හැකි විය. තවදුරටත් ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ත්‍රිවන් සරණයි. මේක අර එක වචනයයි විස්තර කරන්න ඕනේ. භාවනාවේ නතර උණයි කියලා. මෙතන මොකද්ද භාවනාන්තර කරුවයි කියන එකෙන් අදහස් කරන්න කියන වාක්‍ය විස්තර කරනවා. ඔක්කොම ප්‍රශ්නට උත්තරේ හම්බ වෙනවා. මොකද්ද කියලා තියෙන්නේ මේ තනක භාවනා කාලේ නිම වුණාද මොකද්ද ලියලා තියෙන්නේ පළමුව වාර 10ක් පමණ ඉන්පසු 20 15 20 පමණ සිහිය පවත්වා ගැනීමට හැකි විය මේ ආයුරින් දිගටම භාවනාව කරන විට નિયમિત කාලයේ අවසන් විය මොකද්ද මේ નિયમિત කාලයේ අවසන් වුණා කියන එකෙන් අදහස් කරන්නේ නෑ මම කියන්නේ ලියන එක නෑ මං අහන්නේ එතකොට හුස්ම නතර වුණාද? සතිය නතර වුණාද? එහෙනම් මොකද නතරලා තියෙන්නේ? නෑ එහෙම නතර වෙනවයි කියන එක තමයි අපි කරගන්න අපේ කාලකන්නිකම භාවනා කියන එක නතර වෙන ආරම්භ කරන එක නෙවෙයි සතිය නම් තියෙන්නේ ඉරියව්ව මාරු වෙලා තියෙනවා ඉතින් මොකද ප්‍රශ්නේ ඉරියව්ව මාරු වුණාට පස්සෙත් පුළුවන් තරම් බලන්න සතිය තියෙනවා දැන් මං සතිය අර ආනපන නෙවෙයි තියෙන වම දකුණේ තියෙනවා ඉරියව මාරු වෙලා. ඉරියව මාරු වීම කියලා කියන්නේ සීසනස ගැනීමක් නෙවෙයි. ඒ නිසා භාවනා කියන වචන වලට සතිය ගත්තොත් ඒ නැගිටයි කියලා සතිය කැඩෙන්න ඕනේ නෑනේ. නැගිටයි කියලා හුස්ම ගන්න අතර වෙන්නේත් නෑ. නැගිටට පස්සේ මොකේද සතිය පිටන්නේ කියලා එක දන්නවනම් බබා නිදාගෙන ඉන්න එකන ඇඳෙන් අරගෙන පුන්න ගන්නව කරේ. නිින්ද කැඩෙන්න ඕනේ නෑනේ. ඒ නිසා හොඳට බලන දවසේ පැය 24ක් භාවනාවේ ඉන්නේ. ඉරියව් මාරු කරන අපේ ශරීරේ පුරුදු නැති නිසා ඉරියව් වෙනස් වීම භාවනා නතර වීමක් හෝ කාලය නතර වීමක් නෙවෙයි. ඒ නිසා නැගිටට පස්සේ දැන් පැයක විස්තරයක් තියෙනවනේ ඊට පස්සේ හිත සාන්තිගත කියලා. ඒ සාන්තිකර தත්ත්වෙදී වම දකුණට කොච්චර උදව් වෙනවද කියලා බලන්න. අපි ඇවිදිනවනේ ඊට පස්සේ හිතන ඇවිදිනවයි කියලා. ඒ වම දකුණ බැලිල්ලට මේ සාන්තිකර தත්ත්වෙ කොච්චර උදව් වෙනවද කිව්වොත් කැඩිලා නැහැ මොනවාක් අතර ගම. හරි පරියන්කෙන් නැගිටලා ඇවිදිනවනේ අපි. ඇවිදින එකට ඔය තියෙන සාන්තිකර தත්ත්වේ පාවිච්චි කරා නම් නතර වෙලා නැහැ මොකක්වත්. ඉදියව මාරු වෙලා තියෙනවා. එච්චරයි. එසා එහෙම එහෙම කෙනෙක් මැරුණයි කියලා මොකුත් නතර වෙන්නේ නැහැ. වෙන දෙයක් නැහැ මේ පරණ කාර්ක දීලා අලුත් කාර්යයක් ගත්තාම අඬන්න දෙයක් ඇයි උකට මේ ඔය ඔය කේසී දීලා ඔබ වැටිලා රැලි වැටිලා ඉන්නට වැඩිය අලුත් බ්‍රෑන්ඩ් නිව් කාර්යයක් හම්බ වෙනවා එච්චරයි මැරෙන්නේ නැහැ මේක මැරෙන්නේ ඉස්සලා මරලා නෙමෙයි මේ මේ ආර්ග මාරු කරනවා කියන්නේ මැරිලා ඉරියව්ව වෙනස් කරා කියන්නේ මැරිලා එහෙම නෑ අර ඇති වෙච්ච සොමිය නැත්නම් මේ සාන්තිකර தത്വෙදී ඊ ගාවල තියෙන වැඩේදී කොච්චර සතිය පිටට උදව් වෙනවද කියලා බැලුවොත් අරක මේකට ආයෝජනය වෙනවා අන්නේ විදිහට මේක දිගට ගත්ත ගැම්ම ගෙනියන්න උත්සාහ කරන්න දවස් පුරාම හොඳයි ගරු ස්වාමීන් වහන්ස මා ආස්වාස හා ප්‍රාස්වාස නාසය හා උඩුතොල අතරින් නිරීක්ෂණය කළෙමි. පෙර අවස්ථා සෑම විටකම වෙන වෙන දේ මගේ මතකයට පැමිණුණේ. නමුත් ඊයේ මා අදිෂ්ඨානයක් ලෙස කිසේ හෝ භාවනාවට යොමු වන බව සිතා ගතිමි. ඒ අනුව මම ආස්වාස ප්‍රාස්වාස birth in birth out ලෙසටත් පසුව breathe in breathe out birth කියලා තියෙන මේකේ breathe නෙමෙයි breathe වුණා නම් හොඳයි මං හිතන්නේ. ප්‍රීතියෙන් ප්‍රීතව මේ දෙසටත් පසුව එය ඉන්හා අවුට් හැටියටත් මෙනෙහි කළෙමි. මම තරයේ සිතාගත්තේ මගේ සිත වෙනතක නොවන ලෙස සිටීමට මට වාර ගණන ගණන් කිරීමට නොහැකි විය. නමුත් එසේ කිරීමේදී මට නිදිමත දැනුනි. මම නිදිමතයි නිදිමතයි සිතූ විට ඒ නැති විය. මම එක දිගට ඉන්හා අවුට් ලෙස මෙනෙහි කරන විට කකුලේ වේදනාව හා ඇඟ කැසීමේ වේදනාව දැනුනි. එවිට ඒ ගැනම සිතන විට ඒවා මගහැරී ගියේය. මැස්සෙක්ද පැමිණි විට මාරයෙක් යයි දෙතුන් විට සිතුවෙමි. ඒද මගහැරී ගියේය. නැවත අවධානය යොමු කරගෙන යන විට මගේ ඔළුවත් සමග සිරුර අමුතු වීමක් දැනුණා. භාවනාව මෙනෙහි කිරීමට කිරීම කම්මැලි හා බැරිකමක් වගේ දෙයක් යයි දැනුනි. නැවත සිතීමට කම්මැලි සිතුනි. ඒ අතහැර දැමුව විට ඇඟට හරි පහසුවක් දැනුණා. පාවෙන ගතියක් දැනුණා. කකුල පහළ පෙදෙස් හිරිවැටි ගතියක් හිරිවැටි ඇති ගතියක්සේ දැනුණා. පසුව කිසිත් නැතිව නිදහසේ සිටීමේ මේ ගැන පහදා දෙන ලෙස වහන්සේගෙන් ඉල්ලමි. මම මේක අර පළවෙනි වතාවේ වගේ විශ්වාසයක් ඇති වෙනකොට මේ අරමුණට මුණට මුණ දාලා ඉන්නවයි කියලා ලොකු සිලිලාරයක් එනවා. එයාට පළවෙනි වතාව නිසා නමුත් මේක ඉස්සරහට යනකොට තේනවා මේ ක්‍රමසාවිදි දානකොට මේක නිතර ගන්න පුළුවන් තත්ත්වයක්. හැබැයි එතකොට ඒ අර තියෙන සිලිලා අර ඒක thrill එක ටික ටික අඩු වෙනවා. හැබැයි වැඩේ පුරුදු වෙනවා. එනිසා ක්‍රමේ හරි අත්දැකීම් මැදි කියන එකයි කියන්නේ. එනිසා මේ යම් ආකාරයකට මේකට යන්න පුළුවන්ද? ඒකට හේතු කාරණා සලසලා දෙන්න. ආවේ නැහැ කියලා කනගාටු වෙන්න එපා. ආපු දවසේ තමයි තේරෙයි මේක අපි උපත්තියම ගෙනාපු අපිට තියෙන වාසනාවක්. ඒකට අවශ්‍ය අනුග්‍රහ දුන්නොත් පෙළ ගැහෙනවා. අනුග්‍රහ නැතුනොත් පෙළ ගැහෙන්නේ නැහැ. පෙළ ගැහිච්ච දවසේ ආයසරය තමන්ගේ ක්‍රමසාවිදි ටික පන්නරේ තියාගෙන නැවත නැවත මේකට එන්න පුළුවන් ක්‍රමයක් නැත්නම් කියන්නේ මේක අගය කරලා එන්න පුළුවන් තත්ත්වෙට ගියාම ওই තත්ත්වෙට යන්න සමවදින්න ගන්න කාලය අඩු වෙනවා. ගිය ගමන්ම වගේ ගලක් කලාසිය හම්බෙන්න පටන් ගන්නවා. ඒකට භවනා ඉවර වෙනවා. පැයක් ඉන්නවා කියලා තුමු. පැය ඉනකොට සෑහෙන වෙලාවක් අර විවේකී අත්විඳ ගන්න පුළුවන් වෙනවා. එතකොට Tamanට අර මෙදෙකල් වැටි වැටි කරපු භාවනාවේ ප්‍රතිඵල එන්න පටන් ගන්න නිසා මේක හරි. නැවත නැවත මේ අත්දැකීම ලබා ගැනීමට කුමක් කළ යුතුද? ඒ දේ කරන්න කියලා කියත හැකියි. මේ ප්‍රශ්නේ තියෙන්නේ ගරුතර ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පහදා දෙන්න ඊයේ දින කියලා තියෙනවා. විවිධ සිතිවිලි ඇති වුණද කමඨහණෙන් පිට සිතිවිලි ඇති වෙන බවට දැනගෙන නැවත ආනාපානයට සිහිය එළවා ගන්න පුළුවන් වුණා. බොහෝ වෙලා පරයන්කේ සිටීම නිසා කකුල්වල දණහිසේ හරියෙන් වේදනාව දැනුණා. වේදනාව දැනුණද අනෙක් පසින් ආනාපානයේ දෙස බැලීමේදී ගිනිගන්නා gedaraක කිසිවක් නොදැන සුවසේ ඉන්නා කුඩා ලදරුවෙක්සේ ඊතා සැහැල්ලුවෙන් ආනාපානය හමු වෙනවා. නමුත් නැවත නැවත කකුලේ වේදනාව එන විට පෙරටත් වඩා දැඩි වූ වේදනාවක් දැනුණා. නමුත් මා ආනාපානයේ දෙසට යොමු සිටියා. පරයන්කේ නැගිටින විට නැගිටින්න බැරි තරමට වේදනාව වැඩි වී තිබුණා. සක්මනේ සක්මනේ පළමු විනාඩි 7-8ේදී වේදනාව නැතුව ගියා. පරයන්කේදී මෙවැනි වේදනාවක් දැනුණු විට කතරම් දුරට ඒ ගැන තැකීමක් කළ යුතුයදයි කරුණාවෙන් පහදා දෙන්න. ඒකපරක් තියෙනවා. ඔය ඒකෙදී දැන් අද තේරුණා මේක ලියලා තියෙන වාක්‍යයක් වෙනදට වඩා වේදනාවත් එක්ක ඉස්සරහට ගිය ගතියක් තියෙනවා කියලා. වෙනදා වේදනාව තියෙද්දිම ආනාපානෙ ඉන්නවා. ඉතින් ඒකට ඔය රෝමේ ගිනි කනෙද්දි වීණා වාදනය කරපු නීරෝ ගැන ඉතිහාස කතාවක් තියෙනවා. මුළු රෝමෙම ගිනි ගන්න රෝම රාජ්‍ය අධිරාජ්‍ය ඌ වයලින් එකක් ගගා ඉන්නවා. ඉතින් මිනිස්සු කියනවා ගිනි ඇති මැරෙන්නේ ඇයි ඉතින් මම වයලින් එක ගන්න කන්නත කරුවා කියලා නිින්ද දිවෙනවා ඇයි. ඌ වයලින් එක ගන්නවා. මේ හිතවිලි ආවට මොකද හුස්ම ගන්න නැති වෙන්නේ නැහැ නේ හුස්ම තියෙනවනේ මම හුස්ම දිහා බලන ඉන්නා කාවට මට ප්‍රශ්න ගහලල්ල සිම්පල් ගහලල්ල එතකොට දැන් තේරෙනවා මම දැන් වේදනාවත් එක්ක ටිකක් ගිහිල්ලා අනිත් දවසේ ආවත් බලන්න ඔයට තියදී පොඩ්ඩක් ඉස්සරහට යන්න සාමාන්‍ය යෝගාවචරයට තේරෙන්නේ ඉදිරියට ගිය ප්‍රමාණ කිරීමක් හැබැයි ඉදිරියට යන බව බුදුහාමුදුරුවෝ සාතික වෙනවා ඔහොම යන්න යන්න යන්න යන දවසක මරණ වේදනාව දක්වනවා ආපු දවස් දින මම වෙලදනම් මේ වෙනකොට පැනඩෝල් ගහලා ගෙදර මහත්තයාට කියලා පැමිණි ડોක්ටර්ට කතා කරලා වලි දැන් නැහැ. දැන් බලනවා මේ මරණ වේදනාව තියදී ආනපන තියනද කියලා. කවදා හෝ මරණ වේදනාව ආවත් ආනපනයට හරින්නේ නැහැ නැත්නම් මූල කර්මස්ථාන නැත්නම් සතිය අතරින්නේ නැහැ කියපු දවස් තමයි නිවන් දකින්නේ. ඒ නිසා අපි දවසින් දවස මේ වේදනාවට සාපේක්ෂව මුහුණ දෙන ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න දැරීමේ ශක්තිය ප්‍රතිශක්තිය වැඩෙනවා. මොකද එතකොට ඇඟ ඇතුලේ ප්‍රතිදේහ හැදෙනවා. මේ බොරුවට වෙලක් එනකොටම කෑ ගහගෙන දඟලගෙන මැරිගෙන නටන්න ගත්තොත් විෂ බීජයට වැඩිය මේක ලෙඩක් වෙනවා. gedare ඉන්න මිනිසුන්ටත් මල වාතේ. කරවන ඉන්න පටන් ගත්තොත් ඔය මොනම ලෙඩක්වත් නැහැ. ඒකෙන් තනිපෙන්නේ නැති ලෙඩක්. මුළු ලෝකේ තියෙන හැම ලෙඩක්ම ඒකෙන් ධනෙ වෙනවා යං කිංචි සමුදේ ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං. අට ගන්නා සැහැවි ඇති ඕනම දෙයක් නැති වෙලා යනවා. ඕක වෛද්‍ය විද්‍යාවක් කියනකට කැමති නෑ. ඒගොල්ලෝ කියන්නේ ලෙඩක් આવොත් නැති වෙනකන් ඉන්න එපා පොලිමට එන්නේ කියලා. ඒව බයිලා පුතේ එපා ඔය කතා අහන්නට මමයි ඔබට ලේකිරි කර දුන්නේ කියලා නන්දමණි කියද්දත් තියෙන්නේ. බුදුහාමුදුර කියනවා මම භව දුකට වේදානන් ඕඩම වේදනාවක් විඳපන්නේ අවුරුදු 6ක් සර්වචනාංශේ හිටියා කැලේ මොනවද නාවේ කියවලා බලන්න පුළුවන් නම් ඒ සભ્ય පොතක ලියන්න පුළුවන් දේවල්ද කරලා තින්නේ කියලා. වෙනම පොතක් තියෙත හැකි. අපිට බලන්නකො මේ මැස්සෙක් වැහුවොත් කුරුලෑවක් ආවොත් දතක් හෙල්ලුනොත් මොන යුද්ධද කියලා මේකද තාක්ෂණය කියන්නේ මේකද මනුස්සකම කියන්නේ මේකද පොළොවත් එක්ක ජීවත් වෙනවයි කියලා කියන්නේ මේකද බෞද්ධයයි කියලා කියන්නේ මොනක්වත් වෙන්නේ ඔය ටෙඩි වේදනාවක් තියදී තානපණ කරන්න පුළුවන් බව තේරෙයි ඊට පස්සේ ආයෙත් කරන්න හිතේ පේනවනම් හොඳයි ඉස්සරහට රට යනකොට ඔය මොනම වේදනාවකටවත් මගේ ඉදිරි ගමන වළක්වන්න බෑ බැරි වෙනකොට නිගාරින්න ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි එදාට තේරුම් ගන්න මම ඊට වැඩිය පොඩ්ඩක් ඉඳලා තියෙනවා අනිත් දවසේ පොඩ්ඩක් කරන්න ඕනෙම යෝග එක්සර්සයිස් කරන කෙනෙක්ගෙන් අහන්න පටන් ගන්නකොට මේ ඉරියව්වකට එන තියෙන අමාරුව ඉරියව්වට යන්න අමාරු ඉරියව්වට යන හුස්ම ගන්න ගන්නකොට ඉරියව්ව මෙහෙම මෙහෙම වෙලා තව පොඩ්ඩක් ඇදෙනවා ආයතනයක් ඉරියව්ව කියලා හිර කරගෙන හුස්ම ගන්නකොට අර මල්ලකට මොනවද දාලා බිම දෙසරක් අයින්කොට අඩුක් වෙන්නේ එච්චරයි ඕනේ ඉරියව්වකට ගිහිල්ලා හුස්ම හතරක් පහක් ගන්නකොට මේක අඩු කරනවා. පහුවෙන්ද ඊට වැඩිය පොඩ්ඩක් ඉන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන්නේ. ඒක නිසා යන ක්‍රමයේ හරි මේක උපදේශ සහිතව වගේ ගිහිලා තිනවා. අනිත් දවසට වැඩි වේදනාවක් එනවාමයි කියලා ලැස්තිලා යන්න. ආවට මම වෙන්දට වැඩි චිත්තක්ෂණයක් ඉඳලා තමයි යද මේක කරබුරුල් ලරින්නේ. රැවල්ලා ඉන්නේ කියලා දැනගෙන ගියොත් මේකේ කැපැසිටි එක අපිට ඉවසන්න පුළුවන් ප්‍රමාණය මෙත් එකයි කියලා නෑ. ඒකෙදි කියනවා කාන්තාවක් ප්‍රසූත වේදනාව විඳිනකොට ඇට එකවර 17ක් කැඩෙනකොට වේදනාව තියෙනවා. කාන්තාවක් ප්‍රසූත වේදනාව විඳිනකොට තියෙන වේදනාව ඇට 17ක් කැඩෙන වේදනාව පිරිමෙකුට දාන්න බැරිලු ඒක. ඉතින් නිවන් දකින්න ගියාම මැස්සෙක් අහපුවාම මොනවද කතා? මේ කොන්දේ අමාරුවක් ආවයි කියලා උගුරේ අමාරුවක් ආවයි කියලා අර 17ක් කැඩෙන වේදනාවත් ආයතරයක් ළමයි හම්බ වෙනවනේ ඒකනේ කාමේ කියන්නේ කොටි දෙන විතරක් කොටි දෙන විතරක් මේ ප්‍රසූත වේදනාව දැනගත්තට පස්සේ ආය කොටියකට කිට්ටු කරන්න දෙන්නේ නැතිව ඒකිට විතරයි වේදනානුපසනාව තේරෙන්නේ අපේ කොටියන්ට කොටි දෙන්නලට එව්ව නැහැ චීන එක නතර කරලා තියලා දෙන්නෙකුට වැඩිය දෙන්නේ ඒ රාජ්‍ය නීතිය. අපේ තියෙන්නේ මැටි වලන් ගැනීමෙන් දරුවන් වැඩිවීමෙන් නොතිත් ගතියක් ඉහළ ගෑනුන්ට තියෙනවායි කියලා ඒ රාහුල හඳුරු ලියලා තියෙන දරුවන් කොච්චර වැදුවත් ඉපැති වෙන්නේ නැහැ. මැටි වලන් කොච්චර ගත්තත් ඇති වෙන්නේ නැහැ. ටීකල භාවනා කරනකොට හොඳ වෙදිනවායි කියලා එන නඩු. අයියෝ මේ තොන් ගණන් බඩේ මැටි මේ මේ ඉන්දියාප්පෙට කෑ ගහනවා. රහත්තල් ගණන් බඩේ මටි කාලා තියෙන්නේ. ඕක මේ මේ අපි කියලා දෙන්න ඕනේ. මේ නිකන් නිදර්ශනයක් විතරයි කියේ. ඒ නිසා ඉවසපම් බපුව කියලා වතු ටිකක් ගන්න භාවනා කරන්න. ඒ ප්‍රශ්නේ මයිලා තව කොටසක් තියෙනවා. ඊයේ මේ මේ එක්ස්පීරියන්ස් එක තමයි කලින් කියුනේ. අද දින ඊයට වඩා අද ආනාපාන දිස බලා සිටීම පහසු වුණා. මුලින් නොදැනීම වෙනස් සිතුවිලි වලට සිත ගිය විට නැවත කමටහනට එන්න මතක් වුණා. හුස්ම රැල්ලේ කොයි අවස්ථාවේ වෙනස් සිතුවිලි එන්නේදයි මා වමනාවෙන් බලා සිටියා. ඒ ප්‍රාශ්වාසයේ අවසන් භාගයේ බව වැටුණා. එසේ වන්නේ ප්‍රාශ්වාසයේ අවසන් භාගයේ ඒ ප්‍රාශ්වාසයේ නොපෙනීම යනවා. එහිදී නැවත සිත හුස්ම රැල්ලට අවදි වන්නේ ඊළඟ ආශ්වාසයේ පටන් ගන්නා විටයි. නමුත් මේ ප්‍රාශ්වාසයේ නොපෙන්න අවසන් භාගයේ සිත වෙනත් දෙයකට දුවනවා. මා ඊතා වමනාවෙන් ඒ ප්‍රාස්වාසයේ අවසන් භාගය දෙස බලා සිටියා. ඒ සියුම් අත්දැකීමේදී බොහොම අවිධිමත් නොදෙන තරමේ තරමේ හුස්මකට අවධානයෙන් ඉන්න පුළුවන් බව වැටහුණා. ඒ අවධානය පෙරට වඩා ආනාපාන දෙසට ආයාසයෙන් තොරව නමුත් වමනාවෙන් බලා සිටියේ හැකි බව දැනුණා. හුස්ම ඊතා සියුම් හා දීර්ඝ වුණා. පරයන් පරයන්කයට පරයන්කය බොහොම පහසු වුණා. බාහිර කුරුල්ලන්ගේ සද්ද හිස ඇතුලේ වාගේ දැනුණා. මේ අත්දැකීම් වල වැරදි අඩුපාඩු කරනාවෙන් පැහැදිලි කර දෙන්න. ඕනෑම වෙලාවක හුස්ම රැල්ලට අවධානය යොමු කළ හැකිවීම ලොකු පිහිටක් ලෙස දැනුණා. කිසිවක් පිළිබඳව කිසිදු දැඩි තීරණයකින් තොරව සිටීම පහසු බවට හිතුණා. මේ සිතුවිලි වල වැරදිද සිතුවිලි වල හරි වැරදි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔය මේකෙදී අර ප්‍රසවාසය ගෙවෙන වෙලාවේ බලන්න පටන් ගත්තොත් තමන්ට තේරෙනවා කවදාකවත් නොදැච්ච මට්ටමකට ප්‍රසවාසය ට්‍රේස් කරන ට්‍රේස් කරන යන්න පුළුවන්. එතකොට දැනෙන දෙයක් නෑ නමුත් බලන කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් දැනීම ලබා ගැනීමට අවදිභාවය වැඩි වෙනවා නමුත් දැනෙන දෙයක් නෑ. ওই දෙක අතර මේ තමයි නිවන තියෙන්නේ. දැනෙන දෙයක් තියෙන තාක්කල් සංසාරේ. අද්දැඩි අවදියෙන් ඉන්න මොකුත් දැනෙන්නේ නෑ. ওই දෙක අතර මැද තියෙන හිස්තැන තමයි කියන්නේ අසහනයක් නැහැ, ආතතියක් නැහැ, සුවසේවාවක් සිද්ධ වෙනවා, පස්සද්ධිය සිද්ධ වෙනවා, සතිය තියෙනවා, සමාධිය තියෙනවා, ඔක්කොම දෙනවා. ඉතින් ඒ නිසා බලන්න ඒ කාලේදී මේ සතිය අපට පෙන්ලා දෙනවා. බලාන හිටියට වැටහෙන දෙයක් නැහැ, ප්‍රසවාසය ඇවිල්ලත් නැහැ, අවදි භාවය නැතිලා නැහැ. එතකොට හිතවිලි බලනවා එහෙම මෙහෙන් ඉගිබිගි පාණ්ඩ මුකුළු කරන්න. සද්ද බලනවා අවස්ථාව ගන්න. වේදනාව බලනවා අවස්ථාව ගන්න. එතකොට හොඳට තේරෙනවා මේ බලන්න අරමුණ නැහැ. අනික් කර්මණු දඟලනවා. හැබැයි ගන්නවද නොදන්නවද කියන එක මගේ වැඩක්. ඒගොල්ලෝ යෝජනා ගේනවා. සද්දයක් ආවා, වේදනාවක් ආවා, හිතුවිලා මම නෙවෙයි ගාලල්ල. දැක්කද නොදැක්කා වගේ ඉන්නවා. ඇහුණත් නොදැනුණා වගේ ඉන්නවා. හිතවිලි එන්නාට ඉතින් මගේ නෙවෙයිනේ. ඉතින් මම එන්නේ කිව්ව හිතවිල්ලක් නෙවෙයිනේ. භාවනාවේ ග්‍රීන් ටියක් තියලා බීලා තියෙනවා බීලා බලන්න. එච්චරයි. එතකොට තේරෙන පටන් ගන්නවා කරදර මං ඔගේ වචනෙන් කියනවා දුක් කරදර හිතට නොගැනීමේ කලාව. හිතට දුක් නොගැනීමේ කලාව. මම තව වචනයක් තියෙනවා එන්නේ මේ වෙලාවේ. දුක් පීඩා නොගැනීම. හිතට දුක් නොගැනීමේ කලාවක් තියෙනවා. දුක් තිබුණාට ගන්නෑ. ඒකට මේ දුක හේමම බොඳ වෙනවා. අපි ඒකට අත දීපු ගමන් වහාගෙන කනවා. ඉතින් මේ කලාව තේරෙන්න රැන්නේ අර අසීරු අවස්ථාවේ තමයි. නිසා මේ විදිහට යනකොට සද්ද වේදනාව කොච්චර හරි තියෙයි. ඇවිල්ලා යෝජනා තියෙනවා නම් තමන් කලබල වෙන්න ඕනේ. ඒ ඒ අධිකාරී ශක්තිය. ඒ තමයි ඉතුරුනේ ඒ අධිකාරී ශක්තිය තමයි අපි හුදේකලාව විවේකයේ පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතිය වශයෙන් තේරුම් ගන්න. ඉස්සරහට යන්න යන්න කරදර එකක්වත් නැති වෙන්නේ නැහැ. තිබුණට මේසේ තිබුණට බෙදා ගන්න නැහැ. මේසේ ඇරලා තියෙන්නේ. ඉතින් කාපිරයට් ඔහම ගෙදර ගියා වගේ තේරම කණ්ඩ පටන් අරගත්තොත් එහෙනම් <laughs> ඉතින් කරන්න දෙයක් නැහැ. තමන්න කන්න පුළුවන් ප්‍රමාණය බෙදා ගන්න එකයි තියෙන්නේ. පත අරගෙන බෙදා ගන්න එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු 4ක පමණ සිට ආනාපාන සතිය වඩමි. මම පරයන්කයට වාඩි වී සිටින විට මෙනෙහි කිරීමකින් තොරව දැනෙන ආනාපානයේ ඔස්සේ සිත පවත්වමි. හුස්ම ආරම්භයේ සිටම දැනෙන්නේ සුමටවය. ආනාපාන වාර 15 20 අතර කරන විට ආනාපානය නොදැනී යයි. සමහර අවස්ථාවක සිත බාහිර අරමුණු කරා යයි. ආනාපානෙන් ආනාපානෙන් නොදැනෙන සමහර විටක සිහිනෙන් දකින්නාසේ විවිධාකාර විකාර අරමුණු සිතට පැමිණේ. නැවත නිින්දෙන් පිබුදුනාක් මෙන් සිත ආනාපානයට වැටේ. ඒ අවස්ථාවේ කිසිදු අපහසුකකින් තොරව සිත ආනාපානය සාදරයෙන් බාරගනී. ආනාපානයේ පෙර පරිදිම සුමටෝ දැනේ. සමහර දිනක ආනාපානයේ දිගටම සිත හොඳින් පටලැවි ක්‍රම ක්‍රමයෙන් ගෙවි යයි. එවිට ආනාපානය වෙනුවට සියුම් දැනීමක් පමණක් පවතී. ආස්වාස ප්‍රාස්වාසයයි හඳුනා ගැනීමට නොහැක. සමහර දිනක ආස්වාසයේ හට ගැනීමත් නිරුද්ධ වීමත් ප්‍රාස්වාසයේ හට ගැනීමත් නිරුද්ධ වීමත් හොඳින් දැනේ. ආස්වාසයේ නිරුද්ධ වීමත් ප්‍රාස්වාසයේ හට ගැනීම අතර කාලය හොඳින් වැටහි. ඒ මොහොත ඊටාම සුවදායකය. සිත හොඳින් තැන්පත් වී ඇත. මේ සිදුවේ නිවසේදී භාවනා කරන විටදීය. මගේ අඩුපාඩු ඇතොත් පින්වා දෙනසේක්වා. ත්වන් සරණයි. හොඳයි. ඒ කියන්නේ භාවනාවත් හොඳයි, ඉදිරිපත් කිරීමත් හොඳයි. ඒ කියන්නේ දැන් දන්නවා මෙන්න මේකට යන්න තියෙන ලෑස්තිලා යන්න ඕන කියන එක. ඉතින් භාවනා කරන හැම වාරයකම Tamanට අලුත් ක්ෂේත්‍රවලට විවේක ස්ථාන වලට යන්න පුළුවන් වෙයි. හැබැයි තාම ඉන්නේ අපි පටන් ගන්නනේ. මේක කෙලෝරක් නැතුව ඉදිරියට යන්න පුළුවන්. හැබැයි දිශාව හරි බවත් ලැබිලා තියෙනවා කියලා අත්දැකීම වගේක් තියෙන බවත් කියතයි. මේ අත්දැකීම් බහුලීගත කරන්න කියලා කියතයි. තව කීයක් තියෙනවද ප්‍රශ්න? තව භාවනා ප්‍රශ්න එකයි තියෙන්නේ. ඉතුරු ප්‍රශ්න විවිධ ධර්ම කරුණු පිළිබඳ ඒවා. ඒව අපි දෙනවා පියාමාත්‍යයට. miscellaneous sundry items. අවසරයි ස්වාමීන් වහන්සේ මෙම වැඩසටහනේ ආරම්භයේ පටන්ම નિયમિત කාල පරිච්ඡේදයේ සක්මන් භාවනාව අඛණ්ඩව පැයක පැයක කාලය පුරාමද ඇතැම් ඇතැම් විවේක අවස්ථාවලදීද සිදු කරගෙන ගියමි. ඊයේ සවස් වරුවේ සිට ඇති වූ ලෝව බෑක් පේන් එකක් නිසා සක්මන එක දිගට පෑයක පමණ කාලයක් සිදු කිරීමට අපහසුයි. පෑය භාගයක පමණ එක දිගට සක්මන් කළ හැක. ඉදිරියේදී සක්මන් භාවනා සිදු කිරීමට නියමිත වේලාවන්හිදී පෑය භාගයක් පමණ එක දිගට සක්මන් කොට ඉතිරි පෑය භාගය පරයන්ක භාවනාවක් යෙදීම හෝ නැතිනම් පැය භාගයේ පමණ සක්මනේදී විනාඩි 10ක පමණ කාලයක විවේකයක් ගැන නැවතත් සක්මන සිදු කිරීම වඩා සුදුසුද? මෙම ශාරීරික අපහසුතාවයේ සමග සක්මන් භාවනාව ඉදිරියට කරගෙන යා පිණිස ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. ත්වන් සරණයි. ඔය අතරමැද ගැප් එකක් තියාගන්න. ඒ කියන්නේ විනාඩි 10ක් විතර වගේ පොස්චර් එක වෙනස් කරලා ඉඳගෙන ඉන්නවා. ඒ නිසා අපේ මීටර් ගලියෙම සක්මන් මළු හැම එකම කෙලවර ආසනයක් තියෙනවා. මෙහි ඇත්තටම සක්වා මලුත් නැහැ ආසනත් නැහැ. ඒ නිසා මේ වෙහෙස වුණාට පස්සේ පරියන්කට යන්නත් එපා. සක්මන් නැත කරන්නත් එපා. ඒ අතරමැද පොඩි ગેප් එකක් දෙනවා. සතියෙම ඉඳගෙන ඉන්න ඉරියව බලන්න ඉන්න. ඒක තමයි උත්තරය ඔබට. ඔය ඒ ටික අපි සංවිධායක මණ්ඩලෙට ඉතාම ගෞරවයෙන් බාර දෙනවා. අපි අරගෙන තියෙන පැයකොත් විනාඩි පැය දෙකකුත් විනාඩි 10ක්. ඒ කියන්නේ අතිරේක කාලය විනාඩි 40ක් අරගෙන තියෙනවා. ඒ නිසා අපිට විනාඩි 20 20 අඩු කරලා මෙතනින්ලා 3යි 20 වෙනකන් සක්මන් කරලා 3යි 20 ඉඳලා 4යි 20 ඉඳලා 5 වෙනකන් පරියන්ක කරනවා. වැටෙනවද ඒක? අපිට තව තියෙනවා පැයකුත් විනාඩි 20ක් විනාඩි 40 40 දෙකකට අරගන්නවා. ඒකල අපි මේ විනාඩි 40කින් මෙතන නැවත රැස් වෙනවා. කෙසේ නමුත් ඉදිරිපත් කර තියෙන ප්‍රශ්න පසුගිය දවස් දෙකේ ගත්ත ප්‍රයත්න වල ප්‍රතිඵලයක් කියලා කියතයි. ඉතින් මේක සාමාන්‍යයෙන් මම හැමදාම අත්දකින්න දෙයක්. පළවෙනි දවස් දෙකේ තුනේ අපි කෝච් එක කෝච් පාරක බස් එකක් ගෙනියන වගේ දඩ බඩස් තමයි. නැත්තම් බස් පාරක කෝච්චයක් යනවා වගේ. තුන්වෙනි දවසේ යනකොට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අපි එතකොට භාවනා ආදාළ ප්‍රශ්න මිස අනිත්ව මන් දොස්සහයි කරවන්න ඕනේ. මොකද අපි ලොකු ගැම්මකට ආවට පස්සේ දහම් පැතල් වැඩ මෙතන කරන්න බෑ. ඒක නිසායි මම මේ CD එක දීලා යන්නේ. භවනා කමටහන පිළිබඳව කතා කරනවා නම් ඒක කාටවත් ධෛර්යයක් වෙනවා අපිට වගේ. පූර්වාදර්ශයක් වෙනවා. ඉතින් සියලු දිනාටම අනුදායක බන්ධකත් ඇතුළුව මේක පාඩමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දිනාටම තෙරුවන් සරණයි.